අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න බින්වත්නි අපි මේ 113 වෙනි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ ධර්ම දේශන අවස්ථාව ශීරුම දිනාය ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා දුප්පටි විච්ඡා චත්තාරෝ සමාධායෝ තීති කරුකටීතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවකට මේ විදියට මුළු දීලා ගත කරනකොට දවසේ මේ වගේ ඉච්ඡිත කාල වකවානුවක් වෙන් කරගෙන තියෙනවා මේ ධර්ම දේශනාවක් කියන එකට නැත්නම් මේ අපේ සුතමය ඥාන වැඩි කරගන්න බෞසුත භාවය වැඩි කරගන්න. ඒක බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් කියනනම් සුත අනුග්‍රහිතය කියලා නම් කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් තමන්ගේ දැනට තියෙන ආවේ සම්මා දිට්ඨියට දිට්ඨිය චේතෝපල විමුක්තියටෝ විමුක්ති ඥාන වලට ලබා ගන්න කැමති නම් පඤ්ඤාපල විමුක්ති විමුක්ති ඥාන ලබා ගන්න කැමති නම් මේ විතර විවිධ ආකාරයෙන් ඒකට අනුග්‍රහ කරන්න ඕනේ කියන එක අපි අනුකහිත සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා ඒ වැඩමුළුවකට එකතු වෙන වෙලාවේදී අපි හිත අලුත් කරගන්න සීලෙන් අනුග්‍රහයක් කරනවා තිබුණට වැඩිය උසස් සීලයකටපත් වෙනවා ඊට පස්සේ ඒ අලුත් වෙච්ච හිත පුළුවන් තරම් අපි ගත කරන යෝගී ජීවිතයට හිත අලුත් කරගන්න කාරණාවක් කරගන්නවා අලුත් වෙලිය කරගන්නවා ඊට පස්සේ මේ වගේ සුත අනුග්‍රහිතේ වශයෙන් අපි ලම් කොච්චර පරණ පුරුදු දැනුම තිබුණත් ලෞකික ඥාන වශයෙන් සහ ਸਰවචනanse දීසිත ධර්මයේ පිළිබඳව අපි නැවත නැවතත් ඒක අහන්න පෙළඹෙනවා. එතකොට ඒක අර තියෙන සුතමේ ඥාන වැඩි කරන්න හේතු වෙනවා. ඒකට අපි කියනවා සුතානුගහිතය කියලා. ඊගාවට සාකච්ඡානුගහිතය කියලා කමඨාන සුද්ධ කිරීම කියලා උදේ අපි එක දෙක පැයේ කරපු විදිහට අපි කරගෙන යන භාවනාවේදී මතුවෙන යම් ප්‍රශ්න ගැටලු ග්‍රන්ථි ස්ථාන තියෙනවනම් සාකච්ඡා කරලා ඒක අපි එතන එතන निराවුල් කර ගන්නවා ගැට ලිහා ගන්නවා ඊට පස්සේ අපි සමත භාවනා විදර්ශනා භාවනා වශයෙන් සමත අනුගහිත විපස්සනා අනුගහිත කරනවා ඉතින් ඒ කිරුවහම තමයි අපිට හිතා ගන්න පුළුවන් අපේ යුතුයකම් භාරය අපි සිංකල යුත් අපි කරයි කියලා ඒක තමයි යෝගාවචරයාගේ වගවීම වගකීම අනේ ඒ වගවීම සම්බන්ධයෙන් ਸਰවඥාන්සේ ලොකු විවරණයක් විස්තරයක් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේ වගේ වැඩමුළුවකට ඇවිල්ලා ඒ වගේ සීලයක පිළිපිටියට පස්සේ දවසේ වෙලාවක් අර කලින් කියපු විදිහට වෙන් කරගෙන බණ අහඬ ගත කරනවා. ඉතින් ඇත්තටම කියනවා නම් අද කාලේ කවුරුත් වගේ සාමාන්‍ය ලංකාවේ බෞද්ධෙක් පවා බණහිම් සඳහා ගොඩක් වෙලා ගත කරනවා. බණ පිළිබඳ සෑහෙන අවබෝධයක් ගිහියන් අතර පවා විශේෂයෙන් තියෙනවා. නමුත් මේ වගේ අපි සුදු ඇඳගෙන සුදු ඇඳගත්ත පිරිසක් වෙනුවෙන් වට කරගෙන මේකටම වෙන් වෙලා ධර්ම දේශනාව සඳහාම යෙදීගත කරන අඩුයි. අපි හුඟක් වෙලාවට මේ බණහන වෙලාවට වෙනිකුත් নানা ආකාර රාජකාරී කරන ගම ඇයි මේ බණ ඇහෙන්න සලස්සනවා? දැන් මේ බණ අහන බණ, අරව ඇහෙන බණ. ඉතින් ඒකට මේකේ වෙනස තේරෙයි. මේ විදිහට ඒකට සැදී පැදී අහනකොට ඒ ධර්මයෙන් අපට ලැබෙන අනුග්‍රහයත් එහෙම නැත්නම් নানা ආකාර වැඩ කරන ගමන් ඇහෙන බණත් අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ වෙලාවට අපි අරගන්නෙත් මේ ත්‍රිවිධ ශික්ෂාවන්ටම අනුග්‍රහ දක්වන සූත්‍ර කොටස් තමයි ඉදිරියෙන් තියාගන්නේ. අපි මේ රකින්න සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව කියන මේ තුනටම. එහෙම නැත්නම් අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා කියන මේ තුනටම යම් යම් ප්‍රමාණයෙන් අනුග්‍රහ කරන කොටස්. එහෙම නැතුණා මෙතනදී ඒක කියන්න ඕනේ. එහෙම නැති බන අහන එක භාවනාවට බාධායි කියලා කියලයි. ඒ වගේ මේ ත්‍රිවිධ ශික්ෂාවන්ට අනුයාත වෙන අනුග්‍රහ වෙන බණහන අතර ඒක ඉදිරි ගමනට එහෙම නැත්නම් සම්පාදනය කර ගන්න බැරි වෙච්චි අපේ සම්මා දිට්ඨිය චේතෝඵල විමුක්ති චේතෝඵල විමුක්ති ඵල සමාපත්තියට හෝ ප්‍රඥාඵල විමුක්තියක් නැත්නම් ප්‍රඥාඵල විමුක්ති ඵල සමාපත්තියට තුඩු දෙනවා ඒකට ගැළපෙන බණක් ඇහුවොත් අනිකොත් බණ ඇහිීම හරියාදුවට හිටිනවා ඒක නිසා කියනවා මේ වගේ වැඩමුළුවට ආවට පස්සේ අරයා මෙයා කියන කතා අහන්න යන්න එපා. ඒ කලින් කියන දේවල් පොඩ්ඩකට පැත්තකට තියන්න විසිකරන්න යන්න එපා. පැත්තකට තියලා මේ දෙන නැත්තම් මේ ඉදිරිපත් වෙන කොටස විශේෂෙහි විශේෂයක් කළ හලකලා කටයුතු කරන්න. ඉතින් අන්නේ විදියට මාතෘකාව තෝරනකොට මම ඉස්සල්ලා තියාගත්ත ගත මේ චත්තාරෝ ධම්මා දුප්පටි විඥා කියන මේ ප්‍රශ්නයත් චත්තාරෝ සමාදායෝ කියන මේ උත්තරයත් අපට ලැබෙන්නේ මේ දසුත්තර සූත්‍රයෙන්. මේ දසුත්තර සූත්‍රය සූත්‍ර පිටකේ හදාarලා පොද්දිගෑරලා පුරුදු අයට දීඝනිකායේ සංග්‍රහ වෙලා තිනවා අවසාන සූත්‍රය වශයෙන්. දීඝනිකායේ සූත්‍ර 32ක් විතර සඳහන් වෙනවා. මේක අන්තිම සූත්‍රය. මේකේ එක තවත් විශේෂයක් තියෙන මේක ਸਰවඥ භාෂිතයක් නැත්නම් සරුවචන්සේ දේශනා කරපු එකක් නෙවෙයි මේක මහා ථාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් අනාගතයේ ශාසනයේ අන්තරස්ථාන නොවීම පිණිස ධර්මයට අනුග්‍රහ පිණිස සර්වඥාන්සේ පන්සාලිස් වසක් පුරා තනසන දේශනා කරන ලද ධර්මය ගොනු කරලා දක්වන අවස්ථාවක්. පිටු කරලා දක්වන අවස්ථාවක්. ඒකේ සැකිල්ල පේනවා ඉතිස්සල සූත්‍රයේ. ඒක සංගීති සූත්‍රය කියලා කියනවා. මේ සංගීති සූත්‍රය තමයි මේ තාක්කල් පැවතිලා තියෙන ධර්ම සංගායනා වලට සංගීති වලට සැකස සකස් කරලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ ආරිපුත්‍ර සංසි දන්නවා. සර්වඥාන්සේ වැඩ ඉන්න වෙලාවේ මහරහතන් වහන්සේලා වැඩ ඉන්න වෙලාවේ ඒවා ගොනු කරලා ප්‍රස්ථාර කරලා ඒවා ස්ථාවර කරලා තිබුණ නැත්නම් මේවා සංකර වෙනවා. එක එක නයි එක එක දේවල් එකතු කරනවා. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළ ਸਰවචනාංශෙම සඳහන් කරන මෙන්න ස්වාමීන් වහන්සේ ධර්ම පිඩු කරනවා නම් මෙන්න ස්වාංශ ධර්ම ගොනු කරනවා නම් මෙන්න මෙහෙමයි ස්වාංශ ධර්ම ප්‍රස්ථාර කරන්න කියලා මේ ඥාන ප්‍රස්ථාන කියලා මේකට කියන්නේ. ඥාන ප්‍රස්ථාන කියලා කියන්නේ තියෙන දැනුම අද තියෙන දැනුම කිසිම ගුණයක් නැහැ. කිලෝරක් නැති දැනුමක් තියෙනවා. කිසිම කෙනෙක් මේ කෙලවර මොකද්ද කියලා දන්නේ නැහැ. දැන් මේ ਸਰවඥාන්සේ දේශනා කරන ධර්මය ඔක්කොම ලස්සනට ගොනු වෙලා තියෙනවා එල්ලයක් තියෙනවා පටන් ගන්න තැනක් තියෙනවා යන ගමනක් තියෙනවා. ඒ මොකද මේ ගමන ඇතුළට යන ගමනක් නේ. සාමාන්‍ය භෞතික ඥාන ලෞකික ඥාන බාහිරයට තියෙන කෙලවරක් නැහැ. ඉතින් අද ඉගෙන ගන්න ඉගෙන ගන්න ඒ ඉගෙනගත්ත කෙනා තමයි දන්නේ පටලවිලා ඉන්නේ කියලා. කිසිම තැනක ගුණයක් දෙන්නේ නැහැ. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගොනු කරන මේ සංගීති සූත්‍රයේ ගොනු කරන ඥාන ඒ ඔක්කොම හරියටම නෛර්යානිකයි. ඒවා ඒහිපත්සිකයි. ඕපනයිකයි. පච්චත්තං වේදිතබ්බෝ ඥානවන්තයාට දරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒ ධර්මය අනාගත අරසාව පිනිස යම් කිසි කෙනෙකුට කටපාඩම් කරන්න ඕන නම් මෙන්න මේ ටික කටපාඩම් කෙරුවොත් ඒක පස්සේ විස්තර කරනකොට ඔක්කොම හරියනවා. අන්න ඒකට යුද්ධ මානව ඉතිහාසයේ ඉස්සලාම් වෙලා තියෙනවා සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ ආරා. උන්වහන්සේ ඥානය පිඩුකරනද ගොනුකරනද අන්තිම සූරය. ඒ සූරයේ සූරකමේ යම් අඩුපාඩුවක් තිබුණා ඒක වස්තුස් කැපෙන්න උන්වහන්සේ පිඩු කරලා ප්‍රස්තාර කරලා ਸਰවචනස පූජා කරනවා. ඒකෝ සර්වචනාංශය අනුමත කරා නම් ඒක සර්වචනාංශික ධර්මයක් පාඩපත් වෙනවා. ඒ නිසා මේ සංගීති සූත්‍රයේ සහ මේ කියන දසුත්තර සූත්‍ර කියන දෙක මේ සූත්‍ර දෙක මේ මුළු ත්‍රිපිටකය පිළිබඳ හැදෑරීමක් කරනකොට විශේෂයෙන්ම ත්‍රිපිටකයේ සූත්‍ර පිටකය පිළිබඳ හැදෑරීමක් කරනකොට කෙනෙකුට මම මේක දන්නවා කියලා එහෙම නැත්නම් මේක මගේ විශේෂීෂ්ට්‍රය තියෙනවායි කියලා බය නැතුව කියන්න පුළුවන් මේ ටික දන්නවනම් කියලා වගේ කියන්න පුළුවන්. මේක තමයි පසු කාලීනව ධර්ම සංගායනාවලදී මේක සූත්‍ර පිටකේ මේක විනය පිටකේ මේක අභිධර්ම පිටකේ වශයෙන් පිටු කරන්න යෙදුනේ. ඉතින් ඒක නිසා මේ දසුත්‍ර සූත්‍රය සහ මම මේ ඒකට එකතු කරපු මේ සංගීති සූත්‍රය එක විදිහක බුද්ධ දේශනාව පිටු කිරීමක්. හැබැයි ඒක මෙතන තියෙන්නේ මාත්‍රිකා කියවන එක විතරයි. පොතේ පටුන විතරයි. ඒක අරගෙන විස්තර කරන්න ඕන. එතකොට පේනවා මේ ධර්ම ආධාරලා නිවන් දකින්න විතරක් නෙවෙයි. ධර්ම පිළිබඳ සියල්ල දන්නා විතරක් නෙවෙයි. ඒක ඉස්සරහට රැකෙනකොට මෙන්න මේ විදිහට ප්‍රස්තාර කරන්න ඕනේ. එහෙම දන්නේ නැති කෙනෙකුට හරි මතක තියාගන්න ඕන මේ සැකිල්ල මතක තියාගන්න ඕනේ කියලා ඒ ඥාන විභාගය කියලා මේකට කියනවා. ඥාන ප්‍රස්ථාන කියලා වචනත් පාවිච්චි කරනවා. ඒක මානව මනසේ තියෙන ඉහළම ශිෂ්ටාචාරය කියලා කියන්න පුළුවන්. ඉතින් අපි ওই ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන ඉන්නකොට අමුදරුවන් රකින්නකොට එහෙම නැත්නම් වගකීම් ඉෂ්ට කරනකොට අපිට ඒක කරගන්න වෙලාවක් නැහැ. ඒ මොකද අපිට අපි දන්න වැඩ ටිකවත් කරගන්න අපිට සල්ලි මදි. අපි දන්න වැඩ ටික කරගන්නවත් වෙලාව මදි. අපි දන්න වැඩ කරන ටිකටත් අපිට පෙරක දూరు වෙනවා, දොස්තරලා ඕන වෙනවා, අරකට ඔපිනියන් දෙන්න කට්ටිය ඕන වෙනවා, මේකට ඔපිනියන් දෙන්න කට්ටිය ඕන වෙනවා. අපි කීප දෙනෙක් අල්ලගෙන වැඩේ කරන්නේ. එතකොට මේ බුද්ධ හදෝත්ත්වයන් වහන්සේලා ඒ කැලියට වෙලා ඉඳගෙන මේ එකතු කරගන්න ධර්මය ඉස්සලා දේය ඥාන දේය හදාගෙන ඊට පස්සේ මේ ප්‍රස්ථාර කරන හැටිය අගේ මෙතකයි කියලා කියා ගන්න බෑ. ඉතින් මේ දසුත්තර සූත්‍රයේ සංගීත සූත්‍රය අතර වෙනස තමයි සංගීති සූත්‍රයේ එකේ කාරණා ගොඩාක් පළවෙනි පරිච්ඡේදයේ තියෙනවා. ඊට පස්සේ දෙකේ කාරණා ගොඩාක් තියෙනවා. තුනේ කාරණා ගොඩාක් තියෙනවා මේ විදිහට 1 2 3 4 විදිහට කොණු කළ තියෙනවා දසුත්තර සූත්‍රයේ තියෙන්නේ 10 කාරණාද එකේ කාරණා 10යි දෙකේ කාරණා 10යි තුනේ කාරණා 10යි කොහොම කියලා 10 කාරණා 10යි ඒ 10 උත්තර කරගෙන උපරිම කරගෙන තියෙන නිසා ඉතින් අපි මේ පසුගිය වැඩමුළු සියල්ලටම මේ විශාල සූත්‍රයේ එක එක මාතෘකාව අරගෙන එක එක වැඩමුළුවකට අපි මාතෘකා සපයා ගත්තා. දැන් අපි ඉන්නේ හතරවෙනි පොතේ. එකේ පොත, දෙකේ පොත, තුනේ පොත කියවලා අපි හරියට හතර පන්තියේ ඉන්න දරුවෝ ටිකක් වගේ. ඒකේ ප්‍රශ්න 10ක් අහනවා සාරිපුත්‍ර සාංශි ප්‍රශ්න 10ට උත්තර 10ක් දෙනවා. දැනගත යුතු එහෙම නැත්නම් සියල්ලම අඩංගු කරලා එකක් අහනවා ඊට පස්සේ ක්‍රමයෙන් ප්‍රශ්න 10ක් කාලයකට එකක් උත්තර දෙනවා නම් මෙහෙමයි දෙන්නේ. දෙකේ බණ වලින් දෙනවා නම් මෙහෙමයි උත්තර දෙන්නේ. තුනේ බණ වලින් දෙනවා නම් මෙහෙමයි උත්තර දෙන්නේ. හතරේ බණ වලින් මෙහෙමයි උත්තර දෙන්නේ කියලා ඒ හරිය නිකන් ඥානය පිළිබඳ සෙල්ලමක් ක්‍රීඩාවක් කරනවා වගේ. මේ හතරේ සම්බන්ධයෙන් අපි ගිය පාර වැඩමුළුවට ගත්තේ කතමි චත්තාරෝ ධම්මා පහතබ්බා මේ භාවනා ජීවිතයක් ගත කරනකොට සමාධි මේ චේතෝ විමුක්ති ප්‍රඥානුවිති බලාපොරොත්තු එක්කලා දුරුවන් කළ යුත්තේ මොකක්ද? දුරුවන් කළ යුතු හතර මොකක්ද? ඊට පස්සේ ඒක ඒ දුරුවන් කළ යුතු හතර යම් හේකින් ආශේවනය කරන්න ගත්තොත් ඇසුරු කරන්න ගත්තොත් එයා පිළිහෙනවා. ඒ නිසා ඒ දැනගෙන ඉවත් කළ යුතු ධර්ම පිළිබඳව අපි ගිය පාර 112 වෙනි වැඩමුළුවට ගත්තා. දැන් අද 13 එකට ගන්නේ දැනගන්න අමාරු විනිවිද දකින්න අමාරු ධර්ම හතර මොකක්ද කියලා අහනවා මෙවැනි භාවනා ජීවිතයක් ගත කරන කෙනෙකුට. ඒ කරුණු දුප්පටි විඥා කියන පටි විඥා කියලා කියන්නේ විනිවිද දකින්නයි කියලා. දුප්පටි විඥා කියලා කියන්නේ විනිවිද දකින්න අමාරුයි. ඒ කියන්නේ ඒක දැනගන්න ඕනේ ගැඹුරක් මේ අපි කතා කරන්න හදන්නේ. එහෙම නැතුව මේ කඩේ පොලේ සුපර් මාකට් එකේ ගන්න තියෙන දේවල් නෙවෙයි. ඉතින් ඒක නිසා ඒකට බණ භාවනා කරන පිරිසගේ මේ තේරුම් ගන්න අමාරු ගැඹුරකට විනිවිද දැක ගන්න අමාරු මේ ධර්ම ගැන අහනකොට අපි අන්‍ය විහිිත නොවි පුළුවන් තරම් අඩු ගන්න මෙවුවා අහලා තියෙනවයි කියලා තියෙන සුතමේ ඥානෙට හෝ ඉඩ දෙන්න ඕන. ඊට පස්සේ මේ ඇහෙන දේවල් ඔය සාරිපුත්‍ර සාංශි කිව්වට ඇත්තටම අර්ථ සිද්ධිය සලකනවද? ඇත්තට මේ ගැඹුරු ධර්ම තමයි ගැඹුරු මේක. විනිවිද දැක්කොත් රෝදිනයක් දකින්න පුළුවන්ද? ඊට පස්සේ ඒ දේ මම මේ වෙනකොට යම් ප්‍රමාණයකට හෝ අවබෝධ කරගෙන තියෙනවා. මේ කියන ධර්ම මේ මේ මහ පොළොව උඩ අපි දැන් කාලයක් ජීවත් වෙලා තියෙනවනේ. යම් ප්‍රමාණයක් අපි මේ සීල සමාධි ප්‍රඥා ටික ටික වර්ධනය කරලා තියෙනවනේ. එතනදී අපිට තේරි මේ වෙනකොටත් තේරිච්ච එහෙම නැත්නම් අපි අත්දැකීම් භාරයට ලක්වෙච්ච කොටස් තියෙනවනම් අපිට ඒ හරහා කියන්න පුළුවන් ආයෙනම් හරි. ඉතින් ඊටු ටිකක් මෙහෙම කරුවොත් මේ වගේ ප්‍රයෝජන ලැබෙයි කියලා. ඒ තමයි බණයට මේ මේ කාරණාවට මේ ධර්ම කාරණාවට වග වෙන්න ඕනේ. වග වෙන්නේ නැතුව ඇහුවයි නරකක් නෑ. නමුත් ඒක ඒ පුද්ගලට සුද්ධියක් ලැබලා දෙන්නේ නෑ. ඒ පුද්ගලයා තියෙන තැනින් ඔසවා තබන්නේ නෑ. ඔසවා තබන්නේ මේක තීරුම් අරගෙන මේක ජීවිතේට වද්දාගෙන කාවද්දාගෙන භාවනා කරන කෙනාට. එහෙම නැත්නම් මේකෙන් කුසල ඡන්දයක් ජනිත කරගෙන අනේ මට මේ හම්බු වෙච්ච දවස් දෙක තුනේ මම මෙවට පුළුවන් ප්‍රමාණයක් අත්විඳ ගන්න ඕනේ විනිවිද දකින්න ඕනේ අත් දකින්න ඕන කියලා හැඟීමක් පහළ වෙනවා නම් ඒකට අපි කියනවා කුසල ඡන්දේ කියලා. අන්නේ කුසල ඡන්දේ පහළ වුණොත් එහෙනම් ඒ පහළ වෙච්ච ප්‍රමාණයට මේකේ ඇත්ත නැත්ත යුක්ති අයුක්ති ආදීනව ආනිසංස දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මේ විනිවිද දකින්න අමාරු හතරටම මාත්‍රිකා හතරටම සමාධි ශීර්ෂයෙන් තමයි සාරිපුත්‍ර සාංශ අපිට උගන්වන්නේ. මේ භාවනා ගමනේදී හිත එකලස් වෙන ක්‍රම හතරක් තියෙනවා. ඒකෝදි භාව හතරක් තියෙනවා. එහෙම නැත්නම් ඒකාග්‍ර වෙන තැන් හතරක් තියෙනවා. සමාධි හතරක් තියෙනවා. මේ හතරම අමාරුයි. නැත්තම් මේ සමාධියේ අවස්ථා හතරක් තියෙනවා. සමාධියේ මුණත් හතරක් තියෙනවා. අන්න ඒ ටික මේකෙන් මේක වෙන් කරගන්නවා කියන එක හෝ ඒ එකක් හෝ විස්තර වශයෙන් දැනගන්නවා කියන එක ඔය භෞතික විද්‍යාව රසායන විද්‍යාව ඉතිහාසය භූගෝලය ඉඳ ගන්නවා වගේ වැඩක් නෙවෙයි. ඊටදී බොහොම ගැඹුරින් යෙතිලා අප වෙලා අප වෙලා දැනගන්න ඕනේ. අන්න ඒ විදිහේ දැන ගැනීමට අමාරු එහෙම නැත්නම් විනිවිද දකින්න අමාරු මේ හතරක් වූ සමාධි தত্ত্ব සමාධියේ මුණක් තියෙනවා ආනිව වෙන් කරගත්තේ නැත්නම් අපි අරක වෙනුවට මේක හඳුනාගත්තොත් ගෙතේ එන හොරා තමන්ගේ පුතා කියලා වර්ධවගත්ත කෙනාට වෙන හානිය සිද්ධ වෙනවා හැන්දකරේ ගෙතේ එන හොරෙක් දැකලා මේ මගේ නෑයෙක් මේ මගේ පුතෙක් කියලා ගෙට ගෙවද්ද ගත්තොත් කොච්චර හානියක් වෙනවද ඊහා සමහර හානියක් වෙනවා මේ සමාධි තත්ත්ව පිළිබඳව ඒ වගේ තියෙන හතර පැතිකඩ එනත හොල්මන් හතර වෙස් හතර මුණත් හතර තේරුම් ගත්තේ නැත්තම් ඒ නිසා සමාධි වල ඒ தত্ত্ব තේරුම් ගන්නකොට ඉස්සෙල්ලාම සාරිපුත්‍ර ස්වාමීන් හඳුන්ලා දෙන්නේ තේරුම් ගන්න පහසු ඒ වගේම යම් ප්‍රමාණයකට මේ වගේ පිළිසක් දැනටමත් අත්විඳලා තියෙන කාරණාවක් හාන භාගියෝ සමාධි. යම් යම් කරුණු තියෙනවා මේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වඩන අය නොදැනුවත්කම නිසා හෝ කරනවා කරන නිසා Taman ඉන්න තැනින් පරිහානියටපත් වෙනවා. හීන තත්ත්වයටපත් වෙනවා. කඩා වැටීමක් සිද්ධ වෙනවා. ඔසවාත වීමක් කිරීමට බලාපොරොත්තු වෙන යෝගාවචරයා කරන යම් යම් කටයුතු නිසා ඒවා බැහැ නිසා සිද්ධ වෙනව වෙන්න පුළුවන්. පෞද්ගලික ලක්ෂණ නිසා වෙනව වෙන්න පුළුවන්. කර්මානුරූප වාපු දේවල් නිසා වෙන්න පුළුවන්. නැත්නම් මේ ඇසුරු කරන්නන්ගේ දෝෂේ නිසා වෙන්න පුළුවන්. ඒ කටයුතු යෝගාවචරය හාන භාගී බව දන්නේ නැත්නම් පිරිහෙලීම සඳහා පරිහානිය සඳහා යෙදෙන බව දන්නේ නැත්නම් එයා කොච්චරක් සමාධියට කැමති වුණත් තියෙන සමාධියත් පිරිහෙනවා. ඒ නිසා මේ හාන භාග්‍යෝ සමාධි කියන එක අද දවසට අපි ඉස්සරහින් තියාගමු කියන්නේ මම මෙච්චර වෙලා මේ කතා කරන්නේ. මේ දසුත්තර සූත්‍රයේ තියෙන හතරක් වූ සමාධි තත්ත්ව යටතේදී මොන දේවල් මොන විදිහට කටයුතු කළොත් අපි ළඟ දැනට තියෙන සමාධියත් පිරිහෙනවද? අතපල්ලේ වැටෙනවද? කබලෙලිපට වැටෙනවද? මේක පිළිබඳව අපි කොච්චරක් ජීවිතෙන් වග වෙනවද කියන එක දැනගන්න සමාධි මාත්‍රකාව යටතේ හාන භාගියෝ සමාධි කියලා එකක් තියෙනවා. පරිහානියට ලක් වෙන සමාධියක් තියෙන සත්‍යෙමුත් කෙලසෙනවා. ඒක නිසා සමාධිය වඩන්න කැමති වෙන කෙනා විශේෂයෙන්ම චේතෝ විමුක්තියක් බලාපොරොත්තු වෙන එකනා මේ හාන භාගිය ධර්ම දැනගෙන දැන හෝ නොදැන මේකට පොර දාන්න එපා. දැන හෝ නොදැන මේකට ආහාර දෙන්න එපා කියන එක තේරුම් ගන්න නම් ඒ හාන භාගීය සමාධි කියන එක තේරුම් ගන්නවා. ඉතින් මේ හාන භාගයේ සමාධි කියන එකට සාමාන්‍ය විස්තරයක් වශයෙන් පෙන්වන්නේ අපි ප්‍රසිද්ධියේ දන්න චිත්ත භාවනාවට බාධා කරන නීවර ධර්ම පහ. ඒ නිසා යම් කෙනෙක් දැනගන්නවා නම් මේ නීවරණ වැඩ කරන්නේ කොහොමද? ඒක වැඩ කරනකොට ඒක තියෙන සමාධිය හලහප්පල දානවා. කාණ භාගී தත්තට යනවා. නමුත් මේ නීවරණ කවදාකවත් වැඩෙන්නේ ඒ පුද්ගලයාම ඒකට පොහොර දාන්න නැත්තම්. ඒ පුද්ගලයාම ඒකට ආහාර දෙන්නේ නැත්තම්. ඒක නිසා මේ ආහාර නොදීමෙන් පොහොර නොදෑමෙන් මේ නීවරණ දුරවන් වුණාට පස්සේ සමාධියේ පරිහානිය නතර වෙනවා. ඉතින් ඒ නිසා කොයි කොයි වෙලාවට අපි දැන හෝ නොදැන මේ නීවරණ වලට පොහොර දානවා. අපි මේ නීවරණ වලට ආහාර දෙනවද කියලා බැලුවොත් ඒක අපිලව්ව කරවන්නේ අපි දාස භාවයටපත් කරගෙන. අපි අපිලව කඹරව ගන්නවා. අපිලව්ව මේ බැලයකින් වැඩ ගන්නවා වගේ වැඩ අරගෙන ඒ නීවරණ වැඩෙනවා. ඒක නා හිතාගෙන කරන්නේ නම් කොහොම නම්බුකාර වැඩක් කරනවා කියලා තමයි. නමුත් අන්තිමට හීන් නූලෙන් යටි නූලෙන් සිද්ධ වෙන්නේ නීවරණ වැඩෙන එකයි ඉතින් ඒක කවදා හරි තේරුම් ගත්ත දවසක ඒ කෙනාට තේරුණොත් මේ මම මේ කරන වැඩෙන් මේ නීවරණ කියලා කියන්නේ නිවන ආවරණය කරන බාධා කරන හාන පැත්තට හානි පැත්තට දාන දෙයකටයි මම මේ පොහොර දාන්නේ කියන එක ඒ යෝගාචරය දැනගත්තොත් අට විශාල සංවේගයක් පහළ වෙනවා අපි මෙතෙක්කල් කාම ලෝකේ ගත කරනකොට එහෙමද මේ පෞල් ජීවිත ගත කරනකොට එතන මේ ගෘහස්ත වාසයේ ඉන්නකොට අපි කොච්චරක් මේ නීවරණ ධර්ම වලට බදු ගෙවනවද? පෝර දානවද? එහෙම නැත්නම් ආහාර සපයනවද කියලා බැලුවොත් ඒක බුදු කෙනෙකුට කොච්චරක් අනුකම්පාවක් ඇති වෙයිද කියලා හිතනා මේ පෘථග්ජන මිනිස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒකට දාන පොහොර දිහා බලනවා. ඒකට දාන ආහාර දිහා බලනකොට ඊපස්සේ උද්දී ඉඳලා හැන්ද වෙනකන් අමුටි ගහපු අමුටි ලියන්නේ නැතුව මේ නීවරණ වලට පොර දාලා දාලා දාලා දාලා දාලා විනාඩි 5ක් 10ක් හෝ පැයක් විතර වාඩි වෙලා කියනවා කොහොමද මේ නීවරණ අයින් කරන්නේ කොහොමදයි මම මේ සමාධියක් වඩාගන්නේ එහෙම නැත්නම් මේ විනීවරණ හිතක් ඇති කරගන්නේ කියලා දවසේ හැම වෙලාවෙම නීවරණ වඩලා ඊවනට ආහාර දීලා පොර දාලා බදු කෙවලා පොඩි වෙලාවක් වෙන් කරගෙන ඉතී පශ්චාත්තාප වෙනවා මම මෙච්චර මේ වෙලාව ගත්තට මට මේ අවශ්‍ය කරන විනීවරණ தત્ත්වය ලැබෙන්නේ නැහනේ ප්‍රතිභාග ධර්ම දුරු වෙන්නේ නැහනේ එචි මේ මොකක් හරි මේ මම කරන දෙයට විරුද්ධ වෙනස් වෙන සුවිශේෂී ක්‍රම මාර්ගයක් තියනවාද එහෙම නැත්නම් සුවිශේෂී ප්‍රතිපදාවක් තියනවාද කියලා කල්පනා නොකරන කිසිම කෙනෙක් නිවන් මාර්ගේ නැහැ හැම කෙනාම මේ මම කරන වැඩේට මට මේට වැඩි ප්‍රතිඵල ලැබිය යුතුයි. මොකද මෙච්චර සද්ධාවකින් මෙච්චර වීරියකින් මෙච්චර ඒ ಗುಣධර්ම සහිතව කෙරුවත් මේ මට අවශ්‍ය කරන දේ මට ලැබෙන්නේ නැති මොකද කියන එක පිළිබඳව පශ්චාත්තාප නොවන කෙනෙක් ආධ්‍යාත්මික ගමනේ. ඒක විශේෂයෙන්ම දැන් අපි ගිහිගෙන් අයින් වෙලා ඉන්න පිටසක් වගේ දැන් මෙතන ඉන්නේ తాවකාලිකව හෝ ගුරු ඇඳගත්ත කට්ටිය නම් ඉතින් ලංකාවේ විනිශ්චිතයි. අනික්කත්තෝ తాවකාලික අයින්. ඒ తాවකාලික අයින් වීමේදී කරන කැපකිරීම දිහා බලනකොට එනිසා අපි මේ අතහරින දේත් එක බලනකොට මේ ගත කරන මේ කාලේ අපිට ලැබෙන ප්‍රතිඵල මදි. මේට වැඩිය අපි සීර්ක ප්‍රතිඵල ලැබලා දෙන දෙයක් ලැබලා දෙන්න ක්‍රමයක් හොයන්න ඕනේ කියන එක හැම කෙනාම තමන්ගේ පුද්ගලික වගකීම් විදිහට නිතර කල්පනා කරනවා. ඒක ඒ කෙනාට විශාල චිත්ත පීඩාවක් කරන් දෙනවා. මට අවශ්‍ය දේ ලැබිලා නැහැ. ඒ නිසා පුත්‍රජානනාන්ත ඒක පෙන්වන්න වෙන්න මෙහෙම කතාවක් කියනවා. මේක චිත්ත පීඩාවක් තමයි. නමුත් මේක හොඳ පැත්තක් තියෙනවා. ඒක මොකද්ද? අපි ළඟ තියෙනවා ජීයසිත දෝමනසී කියලා එකක් මේ ගෘහාසිත ජීවිතය ගත කරනකොට අපිට අවශ්‍ය කෙන ඍතුගුණේ ලැබෙන්නේ නැහැ දරුවෝ ටික හරියට හැදෙන්නේ නැහැ හරක බාන බෝ වෙන්නේ නැහැ වත්තු භෝග ලැබෙන්නේ නැහැ ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බ වෙන්නේ හම්බ වෙනවා නමුත් අපි හිතන මට්ටමට ලැබෙන්නේ නැහැ එක්කෙනෙකුටවත් නැහැ ඕනම කෙනෙක් හිතනවා මේක මටයි තියෙන නමුත් අල්ලපු ගෙදරට නම් ඔක්කොම ලැබිලා තියෙන්නේ කියලා ඒක තමයි අපිට තියෙන මේ සමාජයේ තියෙන මේ වෙළඳ ප්‍රචාර සමාජය ඕක තමයි අපේ ඔළුවට දාලා තියෙන පිළිකාව. දැන් මට නෑ අල්ලපු ගෙදෙට තියෙන. අපේ රටට නෑ අර රටේ තියෙන. එහෙම නැත්නම් අපි හතුරු ගාව තියෙන. ඉතින් මේක නිසා අපි අවශ්‍යතාවෙ ඉක්මවලා මේ හතුරු ගාව තියෙන සුඛෝපභෝගීත්වය එමෙතන අධිපාරිභෝගිකත්වය ඉක්මවා යන්න හදන්නේ ඒක මූලික අවශ්‍යතාවයක් නිසා නෙවෙයි. එයා අපිට වැඩි උඩින් ඉන්නවා. එයා පරද්දන්නම් කරන්න තියෙන්නේ. එයා ලබාගෙන තියෙන මේ කාම භෝගය අපි ලබන්න ඕනේ. ඒ කාම සම්පත්‍ය අපි ලබන්න ඕනේ. ඉතින් මේක සඳහා මේ මනුස්සයා එළවන වේගය තමයි අර මට නෑ එයා දැන් ලබලා තිනවා. ඉතින් වෙළඳ ප්‍රචාරක වෙළඳ දැන්වීමක බලන්න ලස්සනට ඒක ලබාගත්ත පිරිසක් පෙන්ලා කියනවා ඕනම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් බලන්න මේක ලබලක ඔබගොල්ලෝ කැමති නැද්ද මේක ලබන්න කරුණාකරලා අපේ නිෂ්පාදනය මිලදී ගන්න නැත්නම් එන්න අපිත් එක්ක යන්න මෙන්න ලැබපු කට්ටිය කියලා ඉතින් අංග සම්පූර්ණ වෙච්චි පවුලක් පෙන්නනවා එච අපේ ලොකු සංසීන කාලේ එතකොට 90ක විතර වයස ඇති 91 වගේ වෙන්නේ නැති මම උපත්තාන්න ගියේ ඉතින් ඒක කොළඹ ඉඳලා ආපු මහත්තයෙක් ලොකු සංසීගේ වයසට හරියන්ට කොහොම හොඳ විටමින් જાතියක් ගෙනද. ඒකේ තියෙනවා ඒ අම්මයි තාත්තයි දරුවෝයි මේ විටමින් බීලා උඩ පනිනවා. ඉස්ලා කියවා ස්වාමීන් වහන්සේ මේක මේ තරම බලවත් මෙච්චර ගණන් මේ එක එක පෙත්තක් මෙච්චර ගණන්. ඉතින්සාව වහන්සේ ගත්තොත් වහන්සේට සෞඛ්‍ය හැදෙයි කියලා. ලොකු තාන්ති කිව්වා මහත්තයෝ මේක විවුවට පස්සේ උඩ බනින්න වෙයිද කියලා ඒවා මට. මේවා මොකක්වත් එපයි කිව්වා මට. ඒ මාත්‍ය කියනවා ඇත්තට ලොකු ගාණක් ගෙවලා ඒ ලොකු ෆොටෝ එකක් ඇඳලා තිනවා පවුලේ කට්ටිය උඩ වයින්නවා මේක බීලා. ඉතින් ලොකු තේවා මේක තාම භයානකයි සංඝයා වහන්සේ නමකට. මේක බීලා උඩ පනින්න වුණොත් ජර මහත්යට කියන්න සිද්ධ වුණා මේක ස්වාමීන් වහන්සේ වෙළඳ ප්‍රචාරයේ සඳහා දාපු ෆොටෝ එකක් උඩ පනින්න වෙන්නෙම නෑ බිව්වට. ලොකු සාධික අවශ්‍ය නෑ කියලා. ඕනම වෙළඳ ප්‍රචාරක බලන්න අද පෙන්නන දේ ඒකෙන් අංග සම්පූර්ණ වෙච්ච එකෙන් පෙන්නලා පොඩ්ඩක් ඒක බුම්බලත් පෙන්නලා ඕගොල්ලෝ කැමති නැද්ද මේ වගේ විටමින් B ලා උඩපණි ඉතින් ගන්නකෝ දෙකක් ගත්තොත් පොඩි එක තුන්වෙනි එක නිකන් දෙනවා මේක තමයි චීන දේ මේ අපි අවශ්‍යතාවය නෙවෙයි ඒක ගත්ත කෙනෙක් ඉන්න නිසා ඒ මට බැරි ඉතින් මම උත්සාහ කරනවා මෙන්න මේක තමයි ප්‍රචාරය තියෙන්නේ මෙන්න මේ තියෙන අසන්තුප්ත කර తত্ত্বය තමයි කාම ලෝකය කියලා අපි හඳුනන්නේ. ඒකට කාම ගුණ කියලා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. ඒකට කියනවා ගේයසිත දෝමනසේ කියලා. එක එක්කත් මැරෙනකොට සතුටෙන් මැරෙන්නේ නැහැ. ශක්විත රජ කෙනෙකුට මැරෙන්නේ කනගාටුයි. ඒක අපි හිතනවා නම් අපි පුංචි කාලේ මම මේ ඉගෙන ගන්නේ දොස්තර කෙනෙක් වෙන්න කියලා වෙච්ච කෙනෙක් ළඟට ගිහිල්ලා අහන්න සන්තෝෂෙන් ඉන්නවද කියලා. මම මේ වෙන්න හදන්නේ විධායක නිලධාරියෙක්, සිවිල් සර්වන් කෙනෙක්, ගිහිල්ලා හම්බෙන්න කවුරු හරි ඉන්නවද කියලා සිවිල් සර්වන් සේවි සේවයට කව සන්තෝෂෙන් ඉන්න කෙනෙක්. මම මේ වෙන්න හදන්නේ කෝච්චි එක ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න කියලා හිතන්නකෝ. අහල බලන්න ස්ටේෂන් මාස්ටර්ගේ සංගමයට කියලා එක එක සන්තෝෂෙන් ඉන්නවද කියලා. මේ එන්නේ මේ ගමනේදී මේ giderදී ඇති වෙන දුක එහෙම නැත්නම් අපි මේ භෞතික ලෝකයේ ඇති වෙන දුකට පුදුජනසේ සඳහන් කරනවා ගේයසිත දෝමනස්ස කියලා ගෘහාශ්‍රිත දෝමනස්සේ. මෙයා ඊට පස්සේ අබිනිෂ්ක්‍මණය කෙරුවයි කියලා හිතනවා. මට බින්නති ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න ඕනෙත් නැහැ. දොස්තර කෙනෙක් වෙන්න ඕනෙත් නැහැ. සිවිල් සර්වන් කෙනෙක් වෙන්නත් ඕනේ නැහැ. මට හොඳ යෝගාවචරයක් වෙන්න ඕනේ. යෝගාවචරයක් වෙලා මට සීල ශික්ෂාව සම්පූර්ණ කරගන්න ඕනේ. සමාධි ශික්ෂාව සම්පූර්ණ කරගන්න ඕනේ. ප්‍රඥා ශික්ෂා සම්පූර්ණ කරගන්න ඕනේ කියලා අච්චර විශේෂයක් කැප කරලා මෙතෙන් දාවට පස්සේ මේ තමාම තමන්ගේ බලාපොරොත්තු සීල සමාධි ප්‍රඥා ශික්ෂා තුන සම්පූර්ණ නොකිරීම නිසා යම් පශ්චාත්තාවයක් ඇති වෙනවනම් ඒකට කියනවා නික්කම්ම සිත දෝමනස්සය කියලා. ගිහිගේ නික්මුණාට පස්සේ අපිට එනවා දෝමනස්සය. ඒකත් ද්වේෂ චෛතසිකයමයි. ඒක නිසා ගෘහස්ත්‍යයන් අතර තියෙන මේ දෝමනස්සයත් ඒ වගේම ගිහිගේ නික්මිච්චතාවකාලිකව පැවිදි වෙච්ච කෙනෙක් අතර තියෙන මේ දෝමනස්යත් දෙක මේ සංසාර ගමනේදී අපි සංසන්දනය කරන්නේ කොහොමද? එදිනදා ජීවිතයේ අමුදරුවන් රැකගෙන ඉන්න කෙනාට හම් වෙන පශ්චාත්තාපය සහ භාවනා ජීවිතේ ප්‍රමේච්ච එක්කනාට ඇති පශ්චාත්තාප ගත්තාම පළවෙනි එකට කියනවා ගේසිත දෝමනස්ස කියලා. නික්කම්මසිත නික්මිච්ච කෙනාට තියෙන දෝමනස්සේ මේ දෙකෙන් මේ බුදුහාමුදුරන්ගේ ඥානය කියලා කියන්නේ ගේසිත දෝමනසයට වැඩිය හොඳයි කියනවා නෙක්කම්මසිත දෝමනස්. කයි ගෑනි කියලා හොටු ගෑනි ගත්තා වගේ කියලා මං කියන්නේ. දැන් අරගෙන තියෙන්නේ දෝමනසයක් තමයි. දීලා තියෙන්නේ ගේසිත දෝමනස්සේ දැන් අරගෙන තියෙනවා නෙක්කම්මසිත දෝමනස්සේ. ඉතින් යෝගාවචරයෙන් ඇහුවොත් අපිට මේ භාවනා කරනකොට නීවරණ එනවා. මේ නීවරණ ටික තමයි නෙක්කම්මසිත දෝමනස්සේ කියලා කියන්නේ. මේ නීවරණ පැමිණීම හොඳක්ද නරකක්ද කියලා ඔක්කොම අත් දෙක මුස්මලා කියන නද්දකින් නොපතන් නීවරණම් එපා. මං ආවේ මට මේ ඔක්කොම නැති කරන්න මේ කාමෙත් අයින් කරලා මේ ආස කරන අඹදරුවන්ගෙන් දුවදරුවන්ගෙන් හරක බාණේ වෙන් වෙලා මට මොකටද නීවරණ කියලා හොඳට නම කවදා හරි ධර්මයේ හොඳට තේරුම් ගත්ත කෙනෙක් තේරෙයි. GestureDetector ජීවත් වෙනට අපි ඉන්නේ කාම ගුණයක. ඒ කාම ගුණ ගෙවන් කරාට පස්සේ නික්මිච්ච කෙනාට අබිනිෂ්ක්‍මණය කරපු එකනට ගීගියට අරපු එකනට හම්බ වෙන කාමගුණ විනෝට හම්බ වෙන දෑවැද්ද තමයි නීවරණ කියන්නේ. ඉතින් කාමගුණ තරම් නරක නැති නිසා කාමගුණ තරම් නරක නැති නිසා නීවරණ පැමිනීම හොඳක් කියලා කිව්වොත් කවුරු පිළිගන්නේ? මේක විනිවිදව දකින්න බැරි දෙයක්. gedara hitiya නම් අපිට එන්නේ රූප බලන්න, සද්ධාහන්න ආදී කාම ගුණ වඩන දේ. දැන් අපි ඒක දීලා ආවට පස්සේ අපිට කාම මිත්‍යාචාරණය නමු කාම ඡන්දේ කියලා එකක් ඇවිල්ලා කරදර කරනවා. ගිතරතරේ ඉන්නකොට සතුම් මැරීම හොරකම් කිරීම නැති වුණාට දැන් द्वේෂය කියලා ව්‍යාපාදේ කියන එකත් අරයගෙන් මල්ලි තමයි මේ. ගෙදර ඉන්නකොට තියෙන දේවල් එක තියෙන අකමැති අමනාපකම වගේ නැත්නම් ඒ හිතේ තියෙන ඇකිලෙන ගතිය වගේ මේකෙදි භාවනා කරනකොට හිතකටත් ඉඳ යනවා ඉඳගෙන ඉන්නකොටත් ඉඳ යනවා ධක්මන් කොටත් ඉඳ යනවා කිසි කෙනෙක් මේකට කැමති නැහැ නමුත් මේ තීන මිදේ නොවි තීන මිදේ තියෙන දැන් භාවනා කරන්න ආවට පස්සේ gedara dore ඉඳද්දී අපි දවසේ මෙච්චර කාලයක් රැයට කාලා බුදිනවා මෙහෙදි නෑ මෙහෙදි අපි දවසේ 18ක්වත් අඩු ගානේ අවදීන් ගත කරලා ඒකේ ඉන්නකොට නිදිමතක් එනවා. නමුත් මේ නිදිමතර gederi ඉන්න තරම් නිදිමතක් නෙවෙයි. ඒ වගේම මුද්දච්ච කුක්කුච්ච කියලා අතීතය ගැන පශ්චාත්තාප වෙනවා. අනාගතය ගැන සැලසුම් හදනවා. මේක නීවරණයක්. gederi ඉඳද්දී මේවට අපි ගහමරා ගන්නවා. අතීතයේ අපි කවුරු හරි අපිට කරදර කරන කෙනෙක් දැක්කම නිවන්සට ගහන්න හදනවා නඩු දාන්න හදනවා. දැන් දැන් ඒක නීවරණයක් වශයෙන් හිතට එනවා. අනේ අර මනුස්සයා මට මෙහෙම කළා. නැත්නම් මං මේ මනසට එහෙම කරා කියලා ඒකේ ඒකේ මල්ලි ඒකේ හේවණල්ල හිතට එනවා හිතවිල්ලක් මාර්ගයෙන්. gider හිටියනම් හිතවිල්ල ගැත්ත පොල්ල ගත්තා තෝතෝ වරපල කිව්වා ඇන්න පීයෙන් ඇන්න එතකොට යන්නේ. ඒ වගේ අනාගත සැලසුම් කරන්න ගියත් gider තොර ඉන්න තරම් ගොරෝසු නැති වුණාට ඒකේ පොඩි හේවණල්ලක් අනාගත සැලසුම් වශයෙන් කුකුස් කුකුච්ච කියලා උද්දච්ච කියලා කුකුස් කියන්නේ අතීතෙට ගියලා පශ්චාත්තාප වෙන එක උද්දච්චය කියලා ඉස්සරහට එනකොට එනවා. ඒ වගේම විචිකිච්ඡාව කියලා බුද්ධ ආදී උත්තරමනාංශලා කෙරේ ආදරෙන් තමයි මේ ඇවිල්ලා ඉන්නේ මේ භාවනා කරන්න. නමුත් තාම සැකයක් තියෙනවා. මම මේ භාවනා කරන්නේ සමතේද විපස්සනාවද? මම මේ ඉස්සරහටද යන්නේ පතරද යන්නේ කියලා සැකයක් තියෙනවා. මම මේ කියන්න හදන්නේ gedara dore ඉන්නකොට තියෙන කාම ගුණ තරම් මේ නීවරණ ධර්ම අච්චරම ඝන බහල කෙලස් නෙවෙයි හැබැයි කෙලස් තමයි. කවදාද යෝගාවචරයට පුළුවන් වෙන්නේ මට දැනට කටයුතු කරන්න තියෙන නීවරණත් එක්ක කාම ගුණත් එක්ක නෙවෙයි. ඒ නිසා මේ කාම ගුණ ගෙවම් කරලා ඒ තරම් විශාල නොවන වෙන කෙලස් නීවරණ ටිකක් මට ඉස්සරට ඇවිල්ලා තියෙනවා. මේ නීවරණත් එක්ක වැඩ කරන්න ලැබීමම අබිනිෂ්ක්‍මණය නිසා මට හම් වෙච්ච ලාභයක්. නැත්නම් මේ කාමගුණ ප්‍රහාණය කරපු නිසා ඒකේ බාලමල්ලි මයි ළඟ ඉන්නවා දැන්. අයියා නැහැ. ඒ නිසා මේ නීවරණ දිහා වෙනදා නොදැක්ක තාලෙට බලලා මේ නීවරණ මතුවෙන එක මගේ දෝෂයක් නෙවෙයි. මට gedara හිටියනම් ඉන්නේ කාමේ. දැන් කාමේ හේවණල්ල එනවා නීවරණ විදියට. මේ නීවරණ මතු වුණාම මම කොහොමද මගේ සතිය පවත්වන්නේ? මේ නීවරණ ඉදිරිපත් වෙච්චාම මම කොහොමද මගේ මූල කර්මස්ථානත් එක්ක ඇසුර පවත්න්නේ මේ නීවරණ ඉදිරිපත් වෙච්චාම මම මගේ ඉරියව්වත් එක්ක කොහොමද පවත්න්නේ කියලා මේ යෝගාවචරය දියත් කරන මේ සටනේදී නීවරණ දිහාවට නැත්නම් නීවරණ විශේෂයයි ඒ යහ කල්පනාව යහ දෘෂ්ටිය එහෙම නැත්නම් කියනවා යෝනසෝ මානසිකාරය නොතිබුනොත් මේ යෝගාචරය නීවරණට යුද ප්‍රකාශ කරන්න ගිහිල්ලා මහා අමාරු තත්යකටපත් වෙනවා. ඒක කමඨාන් සුද්ධ කරනකොට පේනවා කිසිම යෝගාචරයේ නීවරණ මතුවෙනකොට ඒක ඇති හැටියෙන් දකින්නවත් නීවරණ ඇති හැටියෙන් විස්තර කරන්නවත්වත් නීවරණ මතුණාට පස්සේ කලියුත් මේකයි කියලා තේරුම් ගන්නවත් බෑ මොකද නීවරණ එනකොටම කරප්පන් වෙනවා. ඇවිල්ලා මේව නැතිකරන්න වනස්සිතවිලි පහල කරනවා. ඉතින් දන්නවනම් කවුරු හරි මේ නීවරණ වලට පොහොරල වෙන්නේ නීවරණ පිළිබඳව වනස්සිතවිල්ලමයි. එසා නීවරණ නැතිකරන්න හදන කෙනා කරන්නේ නීවරණ වඩ දෙක තමයි. එසා නීවරණ නීවරණ වශයෙන් අවබෝධ කරනවා කියන එක විනිවිද දකින්නවා කියන එක සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මේ භාවනා ජීවිතයේ සම්මතයෙන් අනාගාමි වෙච්ච කෙනෙකුට නම් තේරෙනවා මම මෙතෙක් කල නීවරණත් එක්ක කොච්චර පොර කෑවද මේක පොර කාලා අයින් කරන්න පුළුවන් එකක් නෙවෙයි අවබෝධ කරලා අයින් කරන්න ඕන එකක් ඒ නිසා අපි කවදද නීවරණයක් මතුවෙච්චාම මට මේ වැඩේට මෙන්න මේ නීවරණේ ආවා කියලා තරහෙන්තරව ද්වේෂයෙන්තරව පටිඝානුසයෙන්තරව විස්තර කරන්න පුළුවන් තත්ත්වයට ඉන්න බැරි නිසාව දෝ සාරිපුත්‍ර සාංශේ සඳහන් කරලා තියෙනවා මේ හානභාගීය සමාධියේදී ඒ නීවරණ කිනෙකුට දැක ගන්න බෑ. එන්නකොටම පුප්පනවා. එන්නකොටම මූණට කියලා ගන්න. එන්නකොටම උණු වතුරක් ගන්න. ඉතින් නීවරණ වලනේ ওই පොහොර තමයි. ඒ පොහොර දීපු ගමන් මේ වැඩෙනවා. ඒකට මේ එනේන නීවරණේ නීවරණයක් වශයෙන් අඳුනගෙන කාදාhari කමඨාන් වார்த்தාවට කියන්න පුළුවන් නම් මම භාවනා කරන යනකොට රාගානුපචිතං මට රාගී ඇති වෙලා මගේ සමාධිය ගන්නවා මගේ සතිය ගන්නවා අබිනතං චිත්තං රාගානුපචිතං සමාධිස පරිපන්තෝ කියලා භාවනා ගමනේදී මේ කියන සමාධිය කඩන එක බොරු වලක් තියෙනවා පාරේදී අපි කරගෙන යන මොන දේව බොහොම කර්මත්තානිය හෝ භාවනාවදී ලැබෙන මොන හරි වර්ණාලෝකයක් හෝ පහසුකමක් හෝ ප්‍රීතියක් හෝ සුඛයක් හෝ මොන හරි ලැබිලා ඒකට අභිනතිය පහළ වෙලා මේ ලකුණුදී හොඳයි අනේලා අනේ මට උනේ ලාභයක් කියලා ඒකට රාගාන රාගයේ ඇති වුණොත් මූල කර්මත්තාණ්ඩ හෝ මූල කර්මත්තානේ භාවනාවකට ලැබෙන අපි කිමු කහ පාට ආලෝකයක් දැක්කා නිල් පාට ආලෝකයක් දැක්කා සහැල්ලුවක් දැක්කා පහසු අධ්‍යක් මේකට රාගයේ පතිත ඇති වුණා නම් ඒ නිසාම මේ යෝගාවචරගේ සතිය කරනවා සමාධිය කරනවා අරමුණේ හිත පිට යනවා කවදද එතකොට මේ යෝගාවචරයට පුළුවන් වෙන්නේ මේ දේ චෝදනා මුඛයෙන් තොරව ස්වභාවිකයෙන්ම වාර්තා කරන්නේ මම මේ භාවනා කරනකොට මට කහපාට ආලෝකයක් දැක්කා. මට ඒ කහපාට ආලෝකයට ආසාවක් ඇති වුණා. මේ ආසාව ඇති වෙච්ච නිසා තවදුරටත් මට මූල කර්මස්ථාන ඉන්න බෑ. මොකද මේ ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න ඉන්නේ කතාත වැදෙන මනුස්සයා. බැඳලා තියෙන මූල කර්මස්ථානත් එක ළඟ ඉන්න කවුරුත් එක ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න. පටන් ගත්ත ගමන් දීගේ කැඩෙනවා. මෙන්න මේක කියන්න පුළුවන් නම් අර විනිවිද දකින්න අමාරු දේ මෙයාට දෙන්න පුළුවන් එයාට විස්තර කරන්න පුළුවන්. විස්තර කරනකොට නීවරණයක් ගැන තමයි මේ කතා කරන්නේ. හැබැයි විනිවිද නීවරණේ විනිවිද දක්නා සුළු ගතියක් මෙතන තියෙනවා. ඒ නිසා මේ විපස්සනා භාවනාවේදී මේ නීවරණ වල විස කැපීමක් කියලා දෙනවා අපි. නීවරණ අයින් කරන්නේ නැහැ. එයා වැඩ ගන්නවා විස මරලා. අපි ණයාගේ දත් දෙක ගලව ගත්තට පස්සේ ණය නටවලා ගිය කරේ හම්බ කරනවා. යකා ආවට පස්සේ බැඳකට වැඩ ගන්නවා. යකා හෙනකොට බයලා එලවන්නේ නැහැ. ඌ ගන්තියක් දාලා ගැට ගහගත්තට පස්සේ ගෙදර තියෙන දර්දිය අදිනව තේරම වැඩ ගන්න පුළුවන්. නයෙක් ගෙටාවට පස්සේ නයන්ඩුවා. ඌ නයාට බයලා කෑ ගහන්න එන ඌ අල්ලලා දත් දෙක කඩලා නයිනටොල ගානක් ගන්න. ඒ නිසා මේ ගෙටේ ඉන්න නයා මේ කියන භාවනා කරනකොට ඇතිවෙන අබිනතිය අනේ මට මේක හම්බුණා අනේ ෂෝක් හරි ෂෝක් හරීමට හොඳයි කියාගෙන අපි නටන වෙලාවල් තියෙනවනේ. එහෙම නැත්නම් මෙහෙම ඉන්නේ අප්පා භාවනා කරන්නේ භාවනා කරනකොට මොන මොන හරි කැලී ටිකක් හම්බ වෙනවා රසමසවලු හම්බ වෙනවා. ඒක නිසා තමයි භාවනා කරන්නේ. නැත්නම් කවුරක්වත් භාවනා කරන්න එන එකක් නැහැ. ඒක ඒ මගදී හම්බෙන අතුරුඵලයක්. අන්නේ හම්බෙන හම්බෙන වෙලාවේදී මට දැන් තියෙන මේ අබිනතියයි කියලා දන්නවනම් එතකොට එතකොට රාග අනුසයයි මෙතන වැඩ කරන්න කියලා දන්නවනම් ඒත් එක්කමඩ සමාධිය නැති වෙනවා කියලා දන්නවනම් ඒත් එක්කමඩ සතිය නැති වෙනවා කියලා දන්නවනම් ඒත් මූල කර්මස්තන් නැති වෙනවා කියලා දන්නවනම් ඉරියව දැනගන්න බැරි වෙන බව දන්නවනම් මේක දැනගන්න නැතුව පුළුවන් වෙයිද නිවන් දකින්න මේක අල්ලපු gedර මනුස්සයට උණයි කියලා ඒක දැනගෙන හරියන්නේ නැහැ ඊයේ වෙච්ච එකක් දැනගෙන නිවන් දකින්නත් බෑ හිත වෙන්න තියෙන නීවරණක් එක දිවක් දකින්නත් බෑ. ඒකට මේ නීවරණේ මතුවෙච්ච වෙලාවේ ඒක විනිවිද දක්නාසුලව පටිවිජ්ජා කියලා පාවිච්චි කරන්නේ ඒක. විනිවිද දක්නාසුලව දැනගන්න කොච්චරක් ධර්ම දාණය තියෙන්න ඕනද? කොච්චරක් චිත්තාමය ඥාන තියෙන්න ඕනද? කොච්චර ලක්ෂ වාරයක් නීවරණ දැකලා ඒකන ද්වේෂිකින් තොරව ඇති ඇති එලි කිරීමේ හැකියාව තියෙන්න ඕනද කියලා බලන එක හිතනවාද මගේ අම්මටයි තාත්තට හොඳට නීවරණ පිළිබඳ අවබෝධ තියෙන නිසා මට ජාතකයට හම්බෙයි කියලා නීවරණ පිළිබඳ අවබෝධය. එහෙම ඉන්නේ මෙයා ඒකට වෙනවම දුක් ගන්න කොච්චර දුක් ගත්තත් නීවරණ පිළිබඳ ද්වේෂය තියෙන තාක්කල් නොයේවා කියන හැඟීම තියෙන තාක්කල් මේ නීවරණ විනිවිද දකින්න හම්බ වෙන්නේ නිසා භාවනා කරගෙන යන යෝගාවචරයට වර එක භාවනාව හොඳයි කියලා හිතන අභිනතියක් වර එක මට භාවනා වැරදුනා කියලා කියන මේ අපනතියක්. දෙක නැති කිසි කෙනෙක් මේ ස්වභාවේ නැහැ. අභිනතිය පහළනකොට අභිනතිය පහළුණායි කියලා කියනදත් අපනතිය පහළුණා කියලා කියන එකට අමනාපේ. හිත නරකුණා කියලා කියනදත් ඒ වෙනකොටම සමාධියට පරිපන්ත ධර්මයක්. ඔක තමයි ආනභාගය කියන්නේ පරිපන්ත කියන්නේ දෙක මේක වචනේ. සමාධිය ඉවරයි. සතිය ඉවරයි. මූල කර්මස්ථාන ඉවරයි. අරමුණේ හිත තියාගෙන ඉන්න බෑ කියන මේ ආධිනව හතරක් හම්බ වෙනවා. නමුත් ඒක වෙන වෙලාවෙදී මේක දැනගන්න එකේ වටිනාකම මෙතෙකයි කියලා කියන්න බෑ. කාටවත් වෙන කෙනෙක්ගෙන් එකක් හොරකම් කරලා මේක ගන්න බෑ. බුදුරජාණන් වහන්සේලාත් ඒක කාටවත් දෙන්නත් බෑ. තමන්ම භාවනා කරලා මේ මට භාවනාදී ඇතුණේ අබිනති තත්වයක් භාවනා හොඳයි හරි හොඳයි කියලා හිතන තත්ත්වයක් එතන තමයි අපනත තත්වයක් භාවනා හරි ෂෝක් කියලා හිතිච්ච හරි නරකයි කියලා හිතෙච්ච වැරදුණයි කියලා හිතෙන තත්ත්වයක් කියලා මේක වාර්තා කරගන්න පුළුවන් තත්ත්වයට එන්න අපි කොච්චර මෝරන්න ඕනද කියලා හිතන්න. භාවනා කරන්නත් ඕනේ. භාවනා කරනකොට මේක එන එක නම් එච්චර දුර්ලභ කාරණාවක් නෙවෙයි කවුරුත්ත් වෙලා තියෙනවා ඒක. නමුත් මේක දිහා පූර්ණ නිකමන දාන්න නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව වෙන දේ වෙන හැටියට වාර්තා කරන ඉමේදී කමඨාන සුද්ධ කරන වාර්තාවේ මේක මේ විදිහට ලියනවා කියන එක මං හිතන්නේ බැරිස්ටර් කෙනෙකුටවත් උසාවියේ වැඩ කරන කෙනෙකුට මෙච්චර දැනුමක් තියෙයි කියලා. ඉතින් මේ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ බණ කිනකොට කියනවා අපිට මේ වගේ ශියුම් කාරණාවක් ආධුනික යෝගාවචරකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඒක අසාධාරණයි නේද කියලා. ඉසිසලම් භාවනාවට ආපු කෙනෙකුගෙන් අපි මෙච්චර ගැඹුරක් බලාපොරොත්තු වෙනවා යෝගාවචරකෙන් මේ භාවනා මධ්‍යස්ථාන. භාවනා කරනකොට හිත නරක වෙච්චහම මගේ හිත නරක වුණා කියලා එයා කියන්න කියලා අපි කියනවා. මගේ හිත හරි සතුටු වුණා. මට මේ ආලෝකය ලැබුණා, අරමුණත් එක දිගට ඉඳ හම්බුණා. ඒදී ඒ විදිහට වාර්තා කරයි කියලා අපි අපේක්ෂා කරන එක නේ කමඨාන් වාර්තාවේදී අපි ඔය බරපතල දෙයක් එනකොට මතර දෙන්නේ ඒක අසාධාරණයි. ඇත්තටම අසාධාරණයි. නමුත් වෙන ක්‍රමයක් නැහැ. වෙන ක්‍රමයක් නැහැ. ඉතින් ඒ නිසා දීලා බලනවා කොයි කෙනාට මේක තේරෙයිද? කොයි කෙනා මේ කියන භාෂේ මේ බහ තේරීම මේ රංකිරි කටගෑම අල්ලයිද කියන එක හිතනවද කවුරු හරි මේක තේරුම් ගන්න මනුස්සයා පිරිමියෙක් වෙච්ච නිසා පුළුවන් වුණා ගෑණියෙක් වෙච්ච නිසා බැරි වුණා කියලා කතාවක් මෙතන තියෙන්නේ කිසිම සම්බන්ධයක් නැහැ මේ කරන මනුස්සයා ත්‍රිපිටකය දැනගෙන හිටියා මේ මාසයා ත්‍රිපිටකය දැනගෙන හිටියේ නැහැ කියලා ප්‍රශ්නක් තියෙනවද කියලා බලන්න කිසිම සම්බන්ධයක් මේ මනස උත්කෘෂ්ඨ සීලයක් තිබුණා මේ මනස උත්කෘෂ්ඨ සීලයක් තිබුණේ සම්බන්ධයක් නැහැ මේ මනස පැවිදිලා හිටිය මනස පැවිදිලා සම්බන්ධයක් නැහැ මෙයා බෞද්ධ වුණා මෙයා අබෞද්ධ වුණා කියලා සම්බන්ධයක් නැහැ ඒ නිසා මේ කාරණා තේරුම් ගත්ත මිනිහා ගොඩ තේරුම් ගත්තේ නැති මනුස්සයා කන පින්දම තමයි හැමදාම පුංචි දෙයක් වෙච්ච ගමන් එක්ක උඩ දානවා නැත්නම් පුංචි වැරදිච්ච ගමන් ඉසాత බඳගෙන අඬනවා. ඒ ඒක තමයි නිවර්ණට පෝර දානයි කියන්නේ. නිවර්ණට පෝර දානයි කියලා කියන්නේ අභිනත චිත්තයත් අපනත චිත්තයත් අඳුනගත්තේ නැති ගමන් නිවර්ණ වැඩෙනවා. නිසා භාවනා කරන්න යන්න නරකයි මට හැමදාම අභිනතිය පමණක් වේවා අපනතිය පමණක් නොවේවා කියලා එහෙම කාටද දෙන්න පුළුවන්. දුක සැපලිත දුක සැප නිති පෙරලේ වියතකලිත ලෝකේ මේ බුදුහමරණ කීයද හැක උඹට මේ ඊපස්සේ අභිනති විතරක් අපනති නොවේවා කියලා. එහෙම ඉන්ද්‍රජාලය බුදුහමර ගාව නැහැ. මේ මං දන් දෙන්න නිසා මට කිය හැක මට අභින අභිනති විතරක් අපනති නොවේවා කියලා. එහෙම දානයක් මේ ලෝකේ නැහැ. එහෙම තනකුත් මේ ලෝකේ නැහැ. එහෙම ප්‍රතිපදාවකුත් මේ ලෝකේ නැහැ. මේ එන එන එන මංගල්‍ය එන විදිහට කතා කරන එක විතරනේ මේක ඉල්ලන්නේ. ඉන්න දේ එන හැටියට කතා කරන එක විතරයි. ප්‍රකාශ කරන එකට විතරයි. වාර්තා කරන එක විතරයි. එහෙම වාර්තා කරනකොට නීවරණයට පොහොර නොලැබී යනවා. නීවරණයට ආහාර නැති වී යනවා. මේ නීවරණ මරන්න තියෙන ආහාර නොදී සිටීමෙන් ඒක උඹේ වැඩක්. ඒක මේ ගිහිගේ ඉන්න අබුදරණ රගින්න වගකීම් යුතුකම් ඉෂ්ට කරන මිනිසුන්ට අදාළ ප්‍රශ්න පත්‍රය නෙවෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ඒක කරපු මේ වෙනකොට තමන්ගේම ශක්ති ප්‍රමාණයෙන් ඒක කරපු ඉන් ඉදිරියට විනිවිද දකින්න බැරි කාරණා විනිවිද මම කවදා හරි දැකන්න ඕනේ කියන මේ අප්‍රතිහත වීර්යයෙන් යුක්ත සබ්‍රක්‍මචාරින් වහන්සේ නමකට යෝගාවචරයට කියනවා මේ නීවරණ මත වෙනකොට නීවරණ හඳුනාගත්තේ නැති වුණොත් ඒකට තනගාට වෙන්න හෝ පශ්චාත්තාප වෙන්න ගියොත් ඒක තමයි පෘථග්ජන ගතිය. නමුත් මේ ආර්ය විවහරට යන්න ඕනේ නම් ඒ එන කනගාටුව හෝ පශ්චාත්තාපය හෝ සතුට කවදා හරි එහෙම ලියලා ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න. මනින්නේ කරන්නේ නැතුව. අහිංසක වෙන්න මේකට. ඒ අහිංසක භාවයේදී නිවර්ණ වලට ඉන්න බෑ. එහෙම නැත්නම් අබිනතං චිත්තං රාගාන පඥං අපනතං චිත්තං පටිඝාන පතිතං සමාධිස පරිපන්තෝ. ඒ වගේම තියෙනවා භාවනාවේදී ඕනකට වැඩිය වීර්යය යොදවපු ගමන් හිත ඇවිස්සෙනවා. මීමැසි බුද්ධිකට ගලක් ගැහුවා වගේ, අලු කොටකට ගලක් ගැහුවා වගේ ඊට පස්සේ වික්ෂිප්ත හිතක් එන්න පටන් අර ගන්නවා. වීර්යය මදි වෙච්ච ගමන් ඔබෙල්ල කඩා වැටෙනවා නින්දට වැටෙනවා. මේ දෙකේ මේ දෙක වෙච්ච නැති කිසි කෙනෙක් මේ ස්වභාවේ නැහැ. ඉතින් අර අවදි වෙලා දඟලන්න පටන් අරගත්තාම කියනවා අයියෝ මගේ ඔළුව නිකන් මීමැදි කඩන මීමැද් මීවැද්දෙක්ගේ ඔළුව වටේ මීමැසු දඟලනවා වගේ මේක ඇවිස්සෙනවා ඇවිස්සෙනවා ඇවිස්සෙනවා ඇවිස්සෙනවා මොන විදියකින්වත් භාවනා කරන්න බෑ කියලා කන බින්දම් ගන්නවා. මොන විදිහකින් හරි කැස්සක් කිඹිසක් නැතුව ලස්සන භාවනාව යනවනේ ඔළුව කඩා වැටෙනවා බබා දොයි එතකොට නම් චෝදනා කරන්නේ චෝදනා කරන්න තියෙන බබා දොයි නේ වෙලාවේ පස්සේ තමයි චෝදනා කරන්නේ මේ දෙක වෙච්ච නැති කෙනෙක් නෑ මේක මම නෙවෙයි මේ ධර්මතාවයක් වීර්ය වැඩි වුණොත් ඇවිස්සෙනවා අතිධාවණයට යනවා. වීර්ය අඩු වුණොත් ඇකිලෙනවා. මේක තියෙන වෙලාවේදී මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා ප්‍රකාශ කරන්න පුළුවන් නම් මේකට එකට කැමැත්තක් මේකට අකමැත්තක් නැතුව එන වෙලාවේදී එන දේ ප්‍රකාශ කරන්න පුළුවන් නම් තවදුරටත් ඔය ගැටියට අපි අහු වෙන්නේ. තවදුරටත් අපි වාල් වෙන්නේ නැහැ ඔබට. තවදුරටත් බත් බැලේක් වෙන්නේ නැහැ ඔබට. තවදුරටත් දාස වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරනකොට මේ කාරණාට කියන්නේ සම්මාදිට්ඨිය කියලා. මේ කාරණාට කියන්නේ යෝනිසෝමනසිකාරය. මේ කාණ්ඩකය කියන්නේ නිසිමනසිකාරය. වෙන දෙයකට වෙන්න ආරින්න. මට කවදාකවත් මේ විශ්වෙන හිතක් නොඒවා. මට කවදාකවත් ඇකිලෙන හිතක් නොවවා කියලා කොයින් ඉල්ලන්නද අපි? එහෙම දෙන්න කෙනෙක් නැහැ. අපිට මෙතන තියෙන විනිවිද දකින්න බැරි බව හැබෑව. විනිවිද දකින්න ඕනේ මොකද්ද? මේ භාවනා කරනකොට විචීතීම හිත වැවිසින වෙලාවක් වෙන එක බුදුහාමුදුරන්ටත් වෙනවා. මට කොහෙද ඉතින් කියලා තියෙන්නේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් කියනවා. යම් යම් තැන්වල මට මේ මේ වෙලාවට මේ මේ ඇවිස්සුණයි කියලා. ඒක ඇවිස්සිච්ච වෙලාව ඇවිස්සුණයි කියලා කිව්වට ආර්ය භාවයට කිසි හානියක් වෙන්නේ නැහැ. සීතල වෙච්ච වෙලාව සීතල උණයි කිව්වට නෑ මේ පෘත්තජන තමයි gadu වෙන්නේ gadu ගන්නේ කරප්පන් වෙනවා. යා කොහොමඩක්වත් කැමති නෑ යන්නේ අර රූපලාවන්‍ය මධ්‍යස්ථානට ගිහලා නැත්නම් රූප සුන්දරී තරකට ගිය කෙනෙක් වගේ ලස්සනට මේ ටික ඔක්කොම කාටත් චිත්ත පිරවන තාලෙට ඉඳගත්ත ගමන් හරියට ඉටි පිළිමේ වගේ තියේ කියලා හිතන්නේ. ආනේ ඒ යමනේ ඉඳ කියන පුත්තජඩෝ කිය. යා හැම වෙලාවෙම ওই නිවර්ණයකට තමයි පෝර දාන්නේ. ඒ වහාගෙම අතීත අතීතයට හිත දුවනවා අනාගතයට හිත දුවනවා. අතීතානුදානං චිත්තං මික්කෝපානපත්තං සමාධිසු පරිපන්තෝ අනාගත පටිකංගණං චිත්තං මිකම්පිතං සමාධිසු පරිපන්තෝ ඒකට අතීතයේ හිත ගිහිල්ලා වික්ෂෝපයටපත් වුණා නම් ඒකට කුක්කුච්ච කියලා කියනවා අනාගතය ගැන හිතලා දඟලන උද්දච්ච කියලා කියනවා මේ දෙක නැති කවුරුත් නැහැ මේ දෙක ආපු වෙලාවේදී මේක මම කියා ගන්නතු මේක මගේ කියා ගන්නතු මේක මගේ ආත්මය කර ගන්නතු මට මේ භාවනා කරන්න යනකොට මේ එකපාරට ඒක හුඟක් වෙලාවට වෙන්නේ මේ අරමුණත් එක ටිකක් යාළු වෙලා පවත්නකොට එකපාරට හිත අතීතයට යනවා. කිල්ල අපිට හිතා ගන්න බැරි තරම් වෙච්ච දෙයක් ඉතාම විචිත්‍රව හීනයක් පේනා වගේ පේනවා. ඒතුටි යෝගාවචර අයියෝ මම දැක්කේ හතුරෙක් මම දැක්කේ නැත්තම් මගේ මිතුරෙක් අනේ මෙහෙම උනේ මොකද කියලා ඉෂාත බඳගෙන අඬන්න ගත්තොත් ඒත් එක්කම නීවරණ වැඩෙනවා එයා දැනගන්න ඕනේ භාවනා කරගෙන යනකොට අපි සතියේ ඉන්නකොට මූල කර්මස්ථානයේ ඉන්නකොට මේ හිත කිසිම චාරයක් නැති එකක්. එක්කෝ ඊත්තු ගුණයක් නිසා, එක්කෝ ආහාරජ ගුණයක් නිසා, එක්කෝ කර්මජ හේතුවක් නිසා, එවන්ද චිත්තජ හේතුවක් නිසා මේක අතීතයට යනවා. අතීතයට ගිය බව ඒ විදිහට වාර්තා කරන්න පුළුවන් නම් වේවා නොවේවා කියන අදහසකින් තොරව, පූර්ව නිගමනයකින් තොරව ඇති හැටියට මම නැවතත් කියනවා ඔය කොච්චර භාවනා කරත් එතින් යන්න ඒ විදිහට භාවනා තොරතුරු නැත්නම් අපි කියන කමඨහන් වාර්තා විදිහට ලියනද එසේ මෙසේ දිනුවක් තිබිලා බෑ. ඒ නිසයි චාරිපුත්‍ර සංසි සඳහන් කරන්නේ මේ කරුණු විනිවිද දකින්න අමාරුයි. මොකද අපේ හිත කුරුවල් කරගෙන තියෙන්නේ මේ හිත අතීතයට කිසිසේත් නොයා යුතුයි. පශ්චාත්තාපයත් මතේපා. ධිකටම සතිය තියෙන්න ඕන. ඒ වෙනස අනාගතයට කිසිසේත්ම නොයා යුතුයි. උද්දච්චයටපත් වීම හොඳ නැහැ. එහෙමපත් වෙච්ච නම් ඒකට මොකක් හරි බෙහෙතක් දාලා වහාම නැති කරන්න ඕනේ කියලා අපි හිතුවට සරුවච්චන් වහන්සේගේ උපදේශයක් මත මේ සාල්පුත්තු සෝන් සඳහන් කරන්නේ හිත අතීතයට ගිය වෙලාවේ අතීතයට ගිහිල්ලා දැනගත්ත වෙලාවේදී ඒකට හිත නරක නොකර ඉන්න එක දුර්ලභයි විනිවිද දකින්න අමාරුයි. හිත අනාගතයට ගිහිල්ලා විශ්ච වෙලාවක ඒක දැකලා කලවල නොවි ඔව් මගේ හිත අතීතයට ගිහිල්ලා තියෙනවා විශ්චිලා තියෙනවා කියලා මධ්‍යස්ථව වාර්තා කරනවා කියන එක අමාරුයි. මොකද මේ කෙලෙස් මම කියා ගන්න ගතියක් අපි ළඟ තියෙනවා. මගේ කියා ගන්න ගතියක් තියෙනවා. මගේ ආත්මේ කර ගන්න ගතියක් තියෙනවා. ඒක සදාචාරවාදී කියලා වංචනික විදිහට අපේ හිතේ වැඩ මේ අතීතයට ගිහිලා පශ්චාත්තාප වුණොත් ඒක හොඳ නෑ. ඒක නැති කරනක සදාචාරයක් කරගෙන ඉනවා. සාරිපුත්‍ර සාරිය කියන්නේ නැති කරන්න ඉස්සෙල්ලා ඒක දැනගන්න eBay දැනගත්තොත් ලෙඩේ දැනගත්තොත් බේතල් යන්න පුළුවන්. මේක බෙහෙ ලෙඩේ අවබෝධ කරගන්න ඉස්සෙල්ලා බෙහෙත් ලියන සමාජයකට තමයි බුත් බෞද්ධයා කියලා කියන්නේ අන්නේ සමාජයේට. ලෙඩේ දැනගන්න ඉස්සෙල්ලා බෙහෙත් කරන්න හදනවා. බුදුන්සේ සඳහන් කරන්නේ උඹ හරියටම ලෙඩේ ඉස්මතු වෙච්චලා රෝග ලක්ෂණ ආපෙලාදී පළවෙනියෙන් කරන්නේ ලෙඩේ හඳුනාගන්න. ලිටි හඳුනගන්න පස්සේ ඇබේත් ඕනෙත් නෑ හඳුන ගැනීම තමයි ලෙඩේ. බේද. ඉතින් ඒ නිසා මේකට අපි කමඨාන් සුද්ධ කිටිමේ ඉස්සල්ලා උදව්ව ආධාර කරගන්නවා. එහෙම නැත්නම් භාවනා කරපු කෙනෙක් අපි කණ්ණාඩියට පාවිච්චි කරලා යාගින් අහගන්නවා. එහෙම නැත්නම් ආචාර්යයන් වහන්සේ නමක් ඇසුරු කරනවා. ඒක නාවට තියෙන ක්‍රමය. කවදා හරි දවසකට එනවා ආචාර්යවරයෙක් නැතුව එහෙම කණ්ණාඩියක් නැතුව Tamanටම තේරෙන පටන් ගන්නවා. මගේ හිත අතීතයට ගියා. පශ්චාත්තාපේ ආවා. මම වෙදනම් කලබල වෙලා මේකට බෙහෙත් හොයන්න හදනවා. මම දැන් පශ්චාත්තාප හිත අතීතෙට ගියේ හිත වර්තමානයේ නැති හිත සතියේ නැති හිත අරමුණේ නැති හිත කියලා බලලා නොසැලී ඉන්නවයි කියන එක. පශ්චාත්තාප නොවි මේකේ ඉන්නවයි කියන එක බලන්න කවුරුත් නොහිතුවට උප්පත්තියේ ඉඳලා අපිට මානව මනසේ තියෙන වටිනා ගුණයක් මේක. අනික කිසිම සතෙකුට නැහැ. තීරසෙනෙකුට යවෙකුට ප්‍රේතෙකුට නැහැ. ඒගොල්ලෝ වහා ප්‍රතික්‍රියා කරන එක තමයි අපි සහජාසී කියලා කියන්නේ. මනුස්සයාට සහජාසී නැහැ. මනසටින් ප්‍රතික්‍රියා කළ යුතුම නැහැ. හැබැයි පෘථග්ජනය කියලා කියන්නේ තිරිසනෙක් වගේ එන හැම එකටම කිපිලා. හැම එකක්ම කරදර කරන කෙනෙක් ඒ කෙනා ඒ නිසා නීවරණ වඩනවා. ඒ නිසා නීවරණ ආදේ එන එක අපිට කරන්න බලක් කරන්න බෑ. එනේ නීවරණේ අඳුන ගන්නවා කියන එක අඳුනගෙන නොසලී සිටිනවා කියන තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. කලබල වෙන්නේ නැහැ. කලබල වුණොත් වෙන්නේ කොරස් කටේවත් අත දා ගන්න බැරි වෙනවා. උඹ ඇවිල්ලා දැන් වද දීලා තියෙන වද දෙනවා. හොඳයි බලන්න ඉන්න උඹ ඒක දිහා බලන්න මොකද වෙන්නේ කියලා. ඒක අපේක්ෂා කරන්න අමාරුයි බෞද්ධයෙක්. බෞද්ධයෙක් අපේක්ෂා කරන්න අමාරුයි නීවරණයක් මතුවෙච්චලා ඒක දැකලා කරප්පන් නොවේයි කියලා. අසහාත්මක රෝග මතු නොවේයි ප්‍රතික්‍රියා නොකරයි කියලා හිතා ගන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ශල්‍ය වෛද්‍යවරේ තමන්ගේම දරුවෙක් සිහි නැති කරලා ඔපරේට් කරනවා. නැත්නම් ශල්‍ය කර්මයක් කරනවා. ඒකට පේනවා මේ පුංචි දරුවගේ තමන්ගේම දරුවගේ ඇතුලේ පිළිකාවක් තියෙනවා. ඒසට මේ ශල්්‍ය වෛද්‍යවලට විශාල කම්පනයක් ඇති වෙන මේ මගේ දරුවා නිසා. ඒක වෛද්‍යවරු යුගයේ වෘත්තීය සුදුසුකමට භයානක කැලලයක්. කවදාකවත් නරකයි වෛද්‍යවරයා ලෙඩාගේ රෝග තත්ත්වයටදී චිත්ත පීඩ ඇති කරන. ඒ නිසා කවදාකවත් ශල්්‍ය වෛද්‍යවරයෙක් තමන්ගේ නෑයි ශල්්‍ය කර්ම කරන්නේ නෑ. ඒ කාට හරි දෙනවා. ඒක ඒක වෘත්තීයම වශයෙන් වැරද්දක්. කවදාද යෝගාවචරය වෘත්තීය මට්ටමට ආවයි කියලා කියන්නේ මට දැන් අසවල් නීවරණේ තියෙනවා දන්නවා. ඒක හරියට තමන්ගේම දරුවගේ තියෙන පිළිකාවක් දැකපු ශල්‍ය වෛද්‍යවරයෙක් ශල්‍යාගාරයේ ඇතුලේදී ඉසాత බඳන් නඩන්න පටන් ගත්තොත් කිසිසේත්ම වෘත්තීයව නැහැ. එසා භාවනාවේදී භාව අනිවාර්ය මේක ඇඬෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි අඬන තාක්කල් පෘතජනයි. මේක දැක්කට නොදැක්කාතේ ඉන්න පුළුවන් නේද? මේක ඇහුනට නැහැ වගේ ඉන්න පුළුවන් නම් නීවරණයක් ඇවිල්ලා දැනෙන හොඳටම දැනෙනවා මවන්නේකොට මේවැනි සිල් තියෙන කරන එක ගැළපෙන්නේ නැහැ. කලබල වුණොත් වෙන්නේ තවත් නීවරණයට බෝර වැටෙනවා. මේක දිහා බලාගෙන පුළුවන් දෙයක් වුණා නම් අන්න ඒ බලා සිටීමට කියනවා විනිවිදින්න බැරි දෙයක් දුප්පටි විජ්ජ. විනිවිදින්න බැරි දෙයක් විනිවිදින්න ගන්න උත්සාහයක් ඒකට කියනවා ගංගා දිග ඉහළට පීනනවා. පටිසෝත ගාමි අපි කොච්චරක් ඒකට ලෑස්තිලා යන්න ඕනද ලෑස්තිලා ගියත් ලක්ෂ වාරයක් ගියත් ඒ ලක්ෂ වාරෙන් පරදිනවා. අපිට කවදාකවත් නිවර්ණයක් කියලා හිත ඇයිල වැඩ කරන වෙලාවේ ඒක දිහා බලාන ඉඳලා කලබල නොවී ඉන්න පුළුවන්ද? මේකට මෙහෙම නිදර්ශනයක් දෙනවා මේ බුරුමේ ස්වාමීන් වහන්සේලා. මොකද මේ ස්වාමීන්චලා ගොඩක් ලාට මේ විපස්සනාටම බරව ගොඩක් කතා කරන නිසා. යම් අපි හිතමු මධ්‍යම පන්තික ගෙවල් සමූහයක් තියෙනවා. ඒකේ ඔක්කොම ඉන්නේ රස්සාව කරන මිනිස්සු. ඉතින් රජෙන් ඉඳපන් දීලා ගෙවත්තක් තියෙනවා, ගයක් තියෙනවා. මේ ඉතින් ඔක්කොම රස්සාවට යනවා දවල් වලට. ඉතින් ඉන්නේ ඔක්කොම ලොක්ක ලොක්ක රස්සාවල් කරන්නේ. ඊතර වැඩ කරන්නේ වැඩ කරන මිනිස්සු විතරයි දවල්ට ඉන්නේ. මේකට ඇවිල්ලා කවදා හරි හොරෙක් දෙකින් දිගටම දෙකින් දිගටම හොරගෙවල් කඩනවා. ඒසට මේගොල්ල රජයට දැනුම් දෙනවා. අපි මේ නිලයන් කරන අපිට ඒ වෙලාව ගෙදර එන්න බෑ. ඇවිල්ලා බලනකොට මෙන්නම කවුරු හරි දිගින් දිගටම දිගින් දිගටම ගියල් කඩනවා. පොලිසියට අල්ලන්න බෑ. එතකොට අපි රජයෙන් කරන්නේ රහස් පොලිසියෙන් කෙනෙක් දානවා. වත් අතු ගන්න මිනිස්සෙක් වශයෙන් නිකන් දාලා තියෙනේ මනුස්සයා නිකන් මේ වැසිකිලි හොදන මිනිස්සේ බත් අතු ගන්න මිනිස්සේ ලයිට් හදන මිනිස්සෙක් වශයෙන් ඇවිල්ලා බලනවා. බැලුවට පස්සේ බලමු මේ මනුස්සයා දක්ෂකම නිසා දැන් හොරා මෙයාට අහු වෙනවා නැත්තම් තේරෙනවා අසවලා තමයි මේ මෙතෙන්ද එන්නේ කියලා මිනිහා කිරිකාරයෙක් වෙන්න පුළුවන් පත්‍රකාරයෙක් වෙන්න පුළුවන් කවදාකවත් අල්ලන්න යන්නේ නැහැ රහස් පොලිසිය. එයා බලන අවතරේ බලනවා මෙයා අම්මද ගේ කඩන්නේ කියලා. තුන් හතර සැරයක් බැලුවට පස්සේ තමයි එයාට හොරාල්ලන්ට දීතිමේ අයිතිවාසිකමක් නැහැ. පොලිසියට ඔත්තුවක් දීලා අවල් දවසට එන්න මෙන්න මිනිහාවල් වෙලාවට එන්නේ. මම තුන් සැරයක් දැකලා තියෙනවා. මම සාක්ෂි වෙනවා මිසක් ඒ හොරා ඒ වැඩේ කරනකොට හෝ නැවත නැවත පැමිණෙනකොට දෙස බලලා ප්‍රතික්‍රියා නොකරන එකට කියනවා රහස් පොලිසිය කියලා දෙස බලලා ක්‍රියාත්මක කරන එකට කියනවා පොලිස් කාර්යය කියලා. පොලිස් කාර්යනේ යුනිෆෝම් ඇඳගෙන. පොලිස් කාර්යන්ගේ දක්ෂයෝ තමයි රහස් පොලිසියට ගන්න. එයා හොරා දැක්කට අල්ලන්නේ නැහැ. හොරා නිවතට එන කෙනෙක් එයා හෙටත් එන්න ගන්නවා අනිද්දාත් එන්න ගන්නවා. එතකොට දැන් තියෙන්නේ ඔය CCTV කැමරාස්නේ. කැමරාව පොලිස් බලතල නැහැ. කැමරාවේ තියෙන්නේ ඒක වීඩියෝ ගත වෙනවා. අපි ක්ලිප් එක අරගෙන බලනකොට පේනවා කවුද සැකකටයුතු කෙනා ඒ වෙලාව ඇවිල්ලා ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒකට ඒ මනසට පෙන්නුවට පස්සේ ඒ මනුස්සයා යටත් වෙන්න ඕනේ ඕව මම තමයි කිව්වේ කියලා නැත්තම් මේ CC කැමරා එකේ සාක්ෂිය ඉන්දියාට දෙකාඩක් මට දනුවන් නියම කරන්න බෑ. අන්න මේ වගේ CCTV කැමරා එකක් වගේ ෂෝට් සර්කිට් බලලා ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් විතරයි නිවර්ණ කපන්න පුළුවන්. අද ලෝකේ තියෙන හැම තැනකම ඉස්සරහගේ පොලිස් කාර්යෝ දාලා නැහැ. නිරීක්ෂණයක් තියෙනවා. සැකසහිත වුණොත් action replay slow motion දාලා clip එක බලනකොට ආන්න මෙතන තමයි වැඩේ වෙලා තියෙන්නේ කියලා ඒක පෙන්නකොට හොරා වැටෙනවා. අන්න ඒ වගේ මේ නීවරණ නැත්නම් මේ දුප්පටි විජ්ජ දැක ගන්න අමාරු මේ හාන භාගීය සමාධියේදී ඇති වෙන මේ නීවරණ දැකලා කරප්පන් හැදෙන්නේ නැතුව ඒක ඒ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් තත්ත්වයට එන්න හැකියාව ප්‍රභවය කුසලතාවේ හැම කෙනාටම ජීවිත බුද්ධියක් වශයෙන් තියෙනවා. අන්ත අපි හිතන නිවර්ණයක් ආපම කලබලුනේ නැත්නම් අපි නෝන්ජල් කිය. වහාම පැනලා පහර දෙන්න ඕනේ කියලා කරනවා. ඒ පහර දීම නිවර්ණ ඒ පහර දීම තින් නිවර්ණ ඊටාම දක්ෂයි. අපි නිවර්ණ වලට දෙන්නේ ගරිල්ලා වෛද්‍යය. කෙලින් ගහන්න යන්නේ. ඇංගිලා ඉඳලා ඇම්බුෂ් එකක් දෙන්නයි යන්නේ. ඊට ඉස්සෙල්ලා හොඳට දැනගන්න ඕන මෝ ආවල් වෙලාවට එන්නේ මෙහෙමයි කරන්න කියලා. අන්නේ තොරතුරු ටික එකතු කරගෙන ඒ සතන් උපක්‍රම සකස් කරගන්න බැරිකම තියෙන්නේ එක දෙයක් මේ අපේ තියෙන සදාචාරවාදේ. අපි 100ක් අංග සම්පූර්ණ වෙන්න හදනවා. ඒකට නීවරණයක් එනකොටම ප්‍රතික්‍රියා කරුවේ නැත්නම් වැරදි කියන අදහසෙන් ඉන්න නිසා යෝගාවචරයේ කොට කමඨං සුද්ධ කරනකොට කවම කවදාකවත් දැකපු තේ දැකපු හැටි ලියන්න බෑ. ඇති හැටි දැකලා ඒකේ විදිහට වාර්තා කරන්න බෑ මොකද යා හිතනවා මෙහෙම දේ ලිව්වොත් හොඳ නෑ. මෙහෙම දේ මේ දැක්කොත් හොඳ නෑ. මෙහෙම දේවල් නැති කරන්නයි මේ සමාධිය තියෙන්නේ. මෙහෙම දේවල් නැති කරන්නයි ප්‍රතිපදාව තියෙන්නේ කියලා බුදුචාන් වහන්සේ ඕ සාරිපුත්තු සාන්දේ කියන්නේ මේක දේවල් තියෙනවා කියලා දැනගන්නයි මේ සමාධිය තියෙන්නේ. දැකගෙන නොසලී එක ප්‍රකාශ කරන්න පුළුවන් නම් කිසිම කෙලෙසයකට සත්‍ය ආලෝකයේ යටතේ ජීවත් වෙන්න බෑ. කෙලෙසේ මේකයි කියලා දැක්කට පස්සේ කිසිම කෙලෙසයකට ජීවත් වෙන්න බෑ. දැකලා ගහන්න, වනින්න, කපන්න කොටන්න යන්න ඕනේ දැකීම පමණයි. ඉතින් ඒක නිසා මේ විනිවිද දකින්න බැරි එහෙම නැත්නම් හරහ දකින්න බැරි මේ දේ කවුරක්වත් අත නොගාපු දෙයක්වත් දුර්භික්ෂකට ලක් වෙච්ච දුර්ලභ දෙයක්වත් නෙවෙයි. අපි මේක දිහා බලන දෘෂ්ටි කෝණය වෙනස. ඒක නිසා අපි සතිපට්ඨාන සූත්‍රයෙන් මේකදී අපිට ਸਰවචනාතේ උගන්වන හැටි බැලුවොත් සතිපට්ඨාන සූත්‍රයේ කායानुපස්සනාවේදී මේක ਸਰවචන් සප්තු ගන්නන්නේ වේදනානුපස්සනාවේදී උගන්වන්නෙත් නැහැ. වේදනානුපස්සනාවේ ගැඹුරදී උගන්වන චිත්තානුපස්සනාවේදී කෙලින්ම කියනවා සරාගං වා චිත්තං සරාගං වා චිත්තං චපජානාති. මගේ හිතේ දැන් රාගය තියෙනවා. මගේ හිතේ රාගය තියෙන බව මම දන්නවා. විතරාගං වාචිත්තං විතරාගං චිත්තං උපදානති. මගේ හිතේ දැන් රාගෙ නැහැ. ද්වේෂ වෙන්න පුළුවන්. රාගෙ නැති බව දන්නවා. ඊට පස්සේ සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තං උපදානති. මගේ හිතේ දැන් දොස් තියෙනවා ඒ වුණා. ද්වේෂය තියෙනවා. පටිඝය තියෙන තරහ තියෙන. ඒක දැනගත්තයි කියලා ඒක චිත්තානුභාවල චිත්තානුපස්සනාව මිස කෙලේශයක් වෙන්නේ නැහැ. කෙලේශයක් වෙන්නේ ප්‍රතික්‍රියා කරන. මේකට කරප්පම් අරගත්තොත් මේකට ප්‍රතික්‍රියා කරොත් මේකට පසුතැවුනොත් ඒක නීවරණයක් වෙනවා වැවෙනවා සමෝහං වාචිත්තා මට දැන් මෝහේ තියෙන්නේ මම දන්නවා මට අරමුණ පේන්නේ නැහැ නින්ද කඩා වැටෙනවා නමුත් මම ඒකට අවදි වෙන්න පුළුවන් නම් මේ නිදිමතක් තමයි වැක්කෙනවා තමයි අවදි වෙන්න පුළුවන් නම් ඒ අවදි වීම ඇත්තටම නිින්ද අනිත් පැත්තමයි ඒකට ලෑස්තිලා ගිය මනුස්සයාට පේනවා මේක වෙද්දිම උණුණු වෙලේ පිටම තමයි අල්ලන්න ඕනේ කරන්නේ. අචීතනාගතයට හිත දුවනවා කියන එක ස්වභාවික දෙයක්. නමුත් ඒක දිහා බලලා පශ්චාත්තාප නොවි මන්ට මේ දුවන බව දැක ගන්න පුළුවන් නම් අනාගතයට කියලා සැලසුම් හතරම දැකගෙන ඒක අනුන්ගේ දෙයක් වාර්තා කරන කෙනෙක් වගේ CID පොලිසියෙන් ඉන්න කෙනෙක් වගේ report එකක් දෙන්න පුළුවන් නම් එහෙනම් කුකුස් ඇති වෙලා තියෙනවා. ඉතින් මට ඇති වෙච්ච කුකුස මට හෙලි කරන්න පුළුවන් නම් තවදුරටත් කුකුසක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ නීවර ධර්ම මතුනාට පස්සේ ඒක චිත්තාවන පස්සනාවට නම් වුණා කියන එක සමහර විටක ඇත්තටම ආධුනික යෝගාවචරයට සැර වැඩි. නමුත් මේක සතියේ එහෙම නැත්නම් මේ අපි ඊයේ පොඩි ළමයි ටිකක් කවිලට ඒ ළමයින්ටත් අපි දෙන්න දන්නේ සතියනේ සතිය එක ගුණයක් විදියට කියලා දෙනවා. ගැඹුරේදී දකින්න දේ පිළිබඳව පූර්ව නිගමනයකින් තොරව දේ ඇති හැටිය දකින්න පුළුවන් නම් ඒක සතියේ මූලික ලක්ෂණයක්. අපර දකින්න දේ පූර්ණ නිගමන නෑ මේක වේවා මේක නොවේවා නෑ. ඒකට choiceless awareness කියලා අත evenly suspended attention කියලා ඉංග්‍රීසියෙන් කියනවා. දේ දිහා බලන්න ඇති හැටි දකින්න මිසක්කා මේක වේවා මේක නොවේවා කියන මේ සදාචාරවාදය හෝ එනදා පූර්ව නිගමන හෝ කල්යතු සූදානම් කරන ලිස්ට් එකක් තියාගන්න නැතුව ඇති හැටි දකින්න යනවනම් ඒක න අවුරුදු 6ට ඉස්සෙල්ලා ළමයිගේ මානසිකත්වයට වැටෙනවා. ඔබ අවුරුදු 6කට ඉස්සලා අපි තිබුණ මානසිකත්වය ඕක ඉබේම අපිට හම්බෙච්ච එකක්. අපි දකින කිසිම දෙයක් අපි විනිශ්චය කරන්නේ කොච්චර සුන්දරද බලන්න අවුරුදු 6ට ඉස්සලා ජීවිතේ. කවදාකවත් ආතතියක් තියෙනවද බලන්න. ඒ ළමෙක් ඉන්නව දකින්න කොටත් අපේ තියෙන ආතතිය මෝඩකමක් බව තේරෙනවානේ. අවුරුදු 6න් පස්සේ මොකද උනේ අපට? දකින දකින්නේ තෝරන්න කියන්නේ. අපි කියනවා 6 4 තේරෙන පටන් ගත්තා. එදා ඉඳලා කක්ක තමයි. ඒ වුණාට මේ සරුවචනanse පෙන්නන්නේ ඒ වුණාට මේ සාරිපුත්‍ර සංසෙ පෙන්නන්නේ මේක අපව යන්න පුළුවන් පොඩි දරුවෙක් වාගේ මේකට කියන වචනේ අහිංසක වෙන්න එනදී එන හැටියෙන් දැකලා ප්‍රකාශ කරන්න. ඉච්චරයි. ඒසොර මේ අපි හයේ ඉඳලා මේ දක්වා ඉගෙන ගත්ත ඔක්කොම මතකේ ඉරෙසලා යන්නේ නැතිලා යන්නේ යන්න පුළුවන් මේ කරපු හානිය ආපසර ගන්න පුළුවන් ඉතාලම ලදරුවෙක් වගේ බලන්න මේ ඇති වෙන දේ දිහා රාගය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන්, අධික වීරිය වෙන්න පුළුවන්, නිදිමත වෙන්න පුළුවන්, අවිශ්චිත හිත වෙන්න පුළුවන්, ඇකිලිච්ච හිත වෙන්න පුළුවන්. රාග අතීතනාගත හිත වෙනවා. මේ එකක්වත් හොඳ නරක බවටපත් වෙන්නේ ප්‍රතික්‍රියා කළොත් විතරයි. ඒක නිසා සරුවචන් සඳහන් කළා තියෙනවා නති කාමා යානි චිත්තානි ලෝකේ මේ ලෝකේ තියෙන විචිත්‍රත්වය නෙවෙයි කාමේ වෙන්නේ. ඒ විචිත්‍රත්වයේ පිට උඹට ඇති කැමැත්ත විතරයි. ලෝකේ තියෙන විචිත්‍රත්වය කෙලෙස් ඇති කරන්න බෑ. චිත්තේව චිත්‍රානේ තතේව ලෝකේ අතස්ස දීරෝ විනේති ඡන්දා. ඒ විචිත්‍රත්වයේ තිබිච්චාව ඒකට තියෙන කෑදරකම ඒක එනකොට මට වේවා කියන ඡන්දේ දිහා බලන්න පුළුවන් නම් ඒ මනුස්සයාට විචිත්‍රත්වයෙන් හානි වෙන්නේ නැහැ. අපි කරන්න හදන්නේ මේ ගෑනුන්ට දිග ඇඳුම් අඳින්න හදනවා ලෝකේ සදාචාර කරන්න. ඒ ගෑනු කොට ඇඳුම් ගන්නාම තමයි කාමේ මතුවෙන්නේ කියලා. පාරයිනේ තියෙනවා සුදු හුණු ගන්න හදනවා සදාචාර කරන්න. බුද්ධචාරිත කියන කොච්චර ඒක හැදුවත් Tamange හිතේ තියෙන මේ කාමච්ඡන්ද කුසලච්ඡන්ද දැනගන්නකම් ওই ලෝකේ සුදු හුණු ගෑවට ලෝකේ සදාචාර කරාට ඇතුළත වෙනසක් ඇති වෙන්නේ නැහැ. දේශපාලනඥයන්ට ඒවා පේන්නේ නැහැ. ආර්ථික විශේෂඥයන්ට ඒක පේන්නේ නැහැ. සමහර සමාජ විද්‍යාඥයන්ට තේරෙන්නේ නැහැ. සාරිපුත්‍ර සාන්ති කියනවා මෙහෙම ධර්මතාවය ඇතුළේ විනිවිද දකින්න අමාරුයි. ඒ නිසා මේ දේවල් නෙවෙයි ප්‍රශ්නේ අපි වල දක්වන ප්‍රතික්‍රියාව අරක වේවා අරක නොවේවා කියලා. අන්නේ ප්‍රතික්‍රියාව එනකොට කිසිම වර්ගීකරණයක් නොකර එහෙම නැත්නම් සැලීමක් නොකර අඩු ගානේ කමඨහං සුද්ධ කරන වෙලාවදී ඒ වාර්තාව ලියන්න උත්සාහ කරනවා නම් ඒ කෙනාට ඇතිවෙන ඒ ගුණෙට කියනවා නිහතමානීකමටත් වැඩිය අහිංසකකම කියලා. එහෙම කෙනාට ධර්මයේ හේතුඵල ධර්මයේ පෙන්ලා දෙන්න. එහෙම නැත්නම් මේ කර්මී සහ කර්මඵලයන් මේවා සිදු වෙන හැටි පෙන්ලා දෙන්න. ඉතාමත්ම පහසුයි. යම් කෙනෙක් මේ එන දේවල් මමයි කියාගත්තොත්, මගේ කියාගත්තොත්, මගේ ආත්මේ කරගත්තොත්, ඒක ටික කොටගල හොදලා සුද්ධ කරන්න පුළුවන් කක්කාවක් නෙමෙයි ඉතින් තියෙන්නේ. ඉතින් ඒ වෙනකොට අද මේ භාවනාවේ තියෙන ලෝකයේ හැටියට ඒ බටහිර මානසික විද්‍යාව නැත්තම් බටහිර විද්‍යා පරිශ්‍රණ බැලුවත් බුදුරජාණන්සේගේ මූලික ඉගැන්වීම තියා බැලුවත් දැන් හොඳට පේන්න පටන් ගන්න තියෙනවා පෙන්වන්න පටන් ගන්න තියෙනවා බාහිර දේවල් මොනවා තිබ්බත් හිත හදාගත්ත මිනිස්යාට ඒ සඳහා නොසලීමයි මට හම්බෙලා තියෙන මනුසකම තිරසනාට එහෙම කරන්න බෑ හිත හදාගත්ත නිච මනුස්සයර කරන්න බෑ. මම මේ නොසලී ඉන්න ඕනේ කියලා පටන් අරගත්තොත් මම පැහැදිලිව ප්‍රකාශ කරනවා දැන්ට අවුරුදු 30 40කට වැඩිය එම නොසලී දීම සඳහාම ජීවනට අවහදාගත්ත උත්මයෝ අද සමාජයේ අවුරුදු 40කට ඉස්සර වැඩි වැඩියි. ඒතොල කිසි දෙයකට බannව පුළුවන් තරම් ඒ කියන්නේ මේ මේ අඥාන උපේක්ෂාවක් නෙවෙයි මම මේ කතා කරන්නේ. දැකලා ඒවට ගැටෙන්න යන්නේ පුළුවන් තරම් බලනවා මේකට ගැටෙන්න ගිය ගමන් මම නොසුදුස්සෙක් වඩපත් වෙන මේක දේශ බලලා නොසලී සිටීමේ හැකියාව දෙවෙනි ලෝක යුද්ධයත් එක්කම මිනිස්සුන්ට නොකර බැරි වුණා. මොකද ඒ තරම්ම අසාධාරණ ලෝකෙ සිද්ධ වුණා. ඒ තරම්ම ජඩකම් ලෝකෙ සිද්ධ වෙනවා. ඔක්කොමත් එක සැලෙන්ඩර් ගත්තොත් අපි කනබත් නිකන් දිය වෙලා නැහිනවා අපි. මේක දිහා බලලා එනේන දේ මෙහිමයි කියලා දැනගන්න අවශ්‍යක ඒවත් එක හඳුනා ගන්න ප්‍රතික්‍රියා නොකර ඉඳීම සඳහා මේකට ඉන්ද්‍රිය සංවරය කියලා බුදුරජාණන්සේ කියලා දීලා තියෙනවා. ඒ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ භවනා ආධුනික යෝගාවචරයට හිතන්න බැරි තරම් ගැඹුරක් ඇතන තියෙන්නේ. නමුත් ඒක මිනිස්සුයෙකුට පමණක් කළ හැකි මෙවැනි පිරිසකගේ විතරක් අපේක්ෂා කළ හැකි ධර්මයක් නිසා බුදුචානන්සේ සඳහන් කර තිනවා චක්කුණා රූපන් දිසන නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති යත්වා ආදි කරන මේ තං අසංගතම් විහරන්තං uppajjati papaka akusala dhamma tatta සංවරාය ආපච්චති රක්කති චක්කුන්ද්‍රියං චක්කුන්ද්‍රියේ සංවරාය ආපච්චති අපි සක්මන් කර කර ඉන්නකොට අපිට ලස්සන කුරුල්ලෙක් හරි සමන් ලෙලෙක් හරි මලක් හරි පේනවා ඒතර අපි දන්නවා දැන් මගේ හිත මේ සක්මන් කරගෙන ඉන්න එක හරිම කම්මැලි අර දකින්න මල අර දකින්න මල හරිම සුන්දරයි එතන හිත එක පාට පයින්නවා. ඒ රූපේ බලන්න පයින්නවා. ඉතින් මේකට කනගාටුලා ඉති වැඩන්නේ මේක මේ මම කරපු දෙයක් නෙවෙයිනේ. මම චේතනා කරගෙන ඉන්නේ ධක්මනේ යන තමයි දැන් පැන්නා. දැන් පැනලා රූපේ රස විඳිනවා. එතකොට මෙයාට තේරෙන පටන් අර ගන්නවා මට මොකද්ද පිටපොට ගියා. මම මේ කයේ සංවේදීභාවේ නැත්තම් කාය ප්‍රසාදේ හිත තියාගෙන පොළවේ ගැටියෙන් බලබලා හිටිය දැන් මේක චක්කු ප්‍රසාදයට පැනලා තියෙන්නේ රූප බලනවා. ඇට තේරෙනවා දැන් මං ඉන්නේ අනාරක්ෂිත තැනක. නැවත পায়ට ගන්න පුළුවන් නම් ආරස්සයි. අන්නේ தත්ත්වය දන්නවනම් යා දැන් දන්නා මේ පැත්තේ රූපයක් බලනවා එතන හොඳටම නූපන්න කුසල රාශියක් උපදින්න දොරක් ඇරලා තියෙනවා. පයට හිත ගත්තොත් ආරක්ෂක භූමියක් තියෙනවා. ඒ නිසා මම මෙතනදී මේ දකින්න රූපය අනුව්‍යඤ්ජන ව්‍යඤ්ජන බලන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. බැලුවොත් නූපන්න කුසල රාශියක් උපදිනවා. ඒ නිසාම නීරස වුණත් අකමැත්තෙන් වුණත් අර পায়ට හිත ගන්න පුළුවන් වුණොත් නෝපන්න කුසල් නොයිපද වීමේ දක්ෂතාවය මට ලැබෙනවා කියලා. මේ දකින්න දේ ව්‍යංජන අනුව්‍යංජන නොබලා සිටීම අංග ප්‍රත්‍යංග නොබලා සිටීම හරහා අපි අර නැවත සක්මණේ හිත ගන්න කටයුතු කරනවා කියන එක ඉන්දිය සංවරය කියලා සරුවචනංශ පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ යෝගාවචරයට හිත පිට ගියාට පස්සේ කිඹව දැනගෙන එතන අනතුරුදායකයි. එහෙම නැත්නම් කෙලෙස් උපදවන සුළුයි. ඒසමම කෙලෙස් අඩු තැන්න ගන්නවා මිස අරකට එක ගැටි ගැටි ඉන්න ඕනේ මම මේ කෙලෙස් නෝපදින තැනත් පුරුදු කරලා තියෙන්නේ කියලා මෙතෙන්ද ගන්න නම් මේ හිත පිට ගියා කියලා පශ්චාත්තාප නොවීම නොසැලීම ඉතාමත්ම වැදගත්. පශ්චාත්තාප වුණොත් එයා හිත කලබල වෙනවා කොයි එකට යන්න දන්නේ කොරස් කටේවත් අත දා ගන්න බැරි වෙනවා. ඒ නිසා සතිය කැඩිලා තියෙන එක සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් සතිය කැඩලා තමයි තියෙන්නේ. ඔක කලබල වෙන්නේ නැතුව දැන් දෙකම තියෙනවානේ. මේ පැත්තේ කෙලෙස් සුබතන මාර්ගය තියෙනවා. මේ පැත්තේ ආරක්ෂක මාර්ගය තියෙනවා. කලබල කරන්නේ නැතුව ලද පුළුවන් පළවෙනි වෙලාවෙදීම අගෝචර භූමියේ ඉඳලා හිත ගෝචර භූමියට ගන්න පුළුවන් නම් භයානක තැනක ඉඳලා ക്ഷേම භූමියට හිත ගන්න පුළුවන් නම් කෙලෙස් සහිත තැන ඉඳලා නික්ලේශී තැන හිත ගන්න පුළුවන් නම් කෙලෙසිච්ච තැන නිර්මල තැන හිත ගන්න පුළුවන් නම් නිවනට නොගියත් ඒ කෙනා නිවනේ වගේ තමයි ඉන්නේ. අර තේරෙනවනේ මෙලමයි දෙකම තියෙනවා. මගේ හිත නොසන්ඩාල හිත අදින්නෙම කෙලෙසට. නමුත් මම දැන් නික්ලේශී තන පයට හිත ගන්න පුළුවන්කම තියෙනවා මේ දෙකම දිහා බලලා මේ දෙකේම ප්‍රභවය කියලා මේකට කියනවා. එහෙම නැත්නම් මේ දෙකම සඳහා මට තියෙන සමාන ආයිතිවාසිකම දිහා බලලා අර කෙලෙස් සහිත තැන ඉඳලා මෙතෙන්ට ගත්තා නම් ඒකේ නා ආනේ ඒ හික්මීම හරහා මේ නීවරණ පහළ කරන නීවරණට ද්වේෂ කියන්නේ නැහැ. නික්ලේශී භූමියට හිත තමන්ගේ ගෝචර භූමියට අප්පගේ බිමට උරුමෙට හිත ගන්න පුළුවන්කම දන්නවනම් ඒක කරනකොට එන සතුට බුදුජානනාංශගේ ධර්මයේ තියෙන ආරස්සාව ඒකේ ඉන්නවනම් ඒකේ ඉන්න පුළුවන් මට පශ්චාත්තාප වෙනවා හැබැයි රසයි මේක කම්මැලි මේක ඒකාකාරයි නමුත් මට එන්න පුළුවන් මෙන්න මේ දෙක අතර සැලෙන මනසකට පශ්චාත්තාප මනස කදාකත් කරන්න බෑ මේ දෙක දිහා බලලා මෙතෙන් ආපු දවසේ තේරෙනවා ਸਰබතරි දෙයියන්වත් වැඩිය මම බලවත් කියලා. කෙලෙසිතන තියෙදි මට ඕන නම් නික්ලේශිතෙන් දෙන්න පුළුවන්. මෙන්න මේක කරගන්න බැරි වෙන්නේ මේ කෙලෙසිච්ච තැනට මට හිත විවෘතු වුණා කියලා සැලෙන ගතිය තමයි. ඒක තමයි නීවරණයට පොහොර වෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ තාම නූපන් කෙලෙස් රාශියක් ඇති වෙන්න පුළුවන් මේකේ. නැවත සක්මන්ට ආවොත් අරසාව තියෙනවා. මේ දෙකම ඇස්පනා පිට ලේ පිට දැක්කේ නැතුව සිද්ධ වෙද්දිම අපි කවදා හික්මීමක් කරයි. අපි කියාවේ මේ නිසනවනේ සමනල්ලු අයින් කරන්නයි කියලා. අපි කියාවේ නිසනන කුරුල්ලු අයින් කරන්නයි කියලා. අපි කියාවේ නිසනනේ මල් තිබ්බොත් මට භාවනා කරන්න බෑ කියලා. සමනලෙක් මොනවා කියයිද ඒකට? તો මේකට ආවේ භාවනා කරන්නද අපිව අපිව වනසන්නද කියලා. එනිසා යෝගාවචර දතියට තියෙනවා නම් සාරිපුත්‍ර සාන්තික උපදේශය. යෝගාචරණ බුදුහාමරගේ උපදේශය. මේ බාහිරේ සුදු වුණු ගාලා කෙලස් නැති කරන එක නෙමෙයි තියෙන්නේ. මේ කෙලස් මාර්ගේ මේ නික්ලේශ මාර්ගේ කියලා දෙකම දන්න එක පුදුම සර්බලධාරිකම. මේක ඉතින් මෙතනින් මෙතෙන් ගන්න යෝගාචර පරෝපදේශ රහිතව කරන්න පුළුවන් නම් ඉතින් මේ යෝගාචරය මායයත් මෝහණයටපත් කරනවා කියලා බුදුහාමුදුරු කියනවා. මම තුන්වෙනි වතාවට ප්‍රකාශ කරනවා මේක අමාරුයි කියලා. මේක ආධුනිකයෙන් බලාපොරොත්තු වෙන එක අමාරුයි. මොකද කළ හැක්කක් නිසායි මේ කතා කරන්නේ. මේක කළ හැක්කක් නිසායි කරන්නේ. ඒ නිසා හොඳටම කුණු වෙන්න දෙන්න. හොඳට ඕම කෙලසෙන්න දෙන්න. ඒකලා බලන්න මේ කෙලචිලා තියෙනවා. මේ කෙලසිච්ච තැන මේ නැති තැන. මට මේ දෙකටම ඕන තැනකට යන්න පුළුවන්කමක් තියෙනවා. මේ ඉන්දිය සංවරය හරහා කෙලසිච්ච තැන දැනගෙන එයින්ම ගාරවල නික්ලේශී තැන්න නිර්මල තැන්න ക്ഷേමයට විරජං ക്ഷേමං අසෝකං කියන තැනට යන්න පුළුවන් නම් ඒ මිනිස්යාගේ ඒ උක්කත්කමේ හෝ ඥාන පරිමිකමේ හෝ පැවිද්දේ හෝ මොකක්වත් ඔක පිටලා නැහැ. මේක අපිට බුද්ධියට හම්බෙච්ච දෙයක් මනුස්සකම හරහා. එයිසා මේ කරගෙන යන අනිකුත් කාරිය අපි ආශා කරනවානේ ආගමික පැත්තේ. ඒ කටයුතු මත ඉඳගෙන අපිට මේ ජීවිත බුද්ධියට හම්බෙලා තියෙන නීවරණ තියෙන තැන සහ නැත්නම් තේරුම් ගන්න තියෙන තැනට හිත නරක කරගෙන අවශ්‍ය ගන්න නැතුව නීවරණ නැති තැනට ക്ഷේම භූමියට එන්න සීලු කෙනාටම ශක්තිය ධෛර්ය ලබා ගැනීම පිණිස මේ දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා සීලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා